ඒ වගේ මේකෙන් විස්තර කරන්න හදන දේත් ඒ තරම්ම සිත් ගන්න සුළු එකක් නෙවෙයි. එනත අපේ ඉදිනදා ජීවිතේ බහුල භාවිතාවට ගිය එකක් නෙවෙයි. කෙසේ නමුත් ඒ යට ගිය එනත අපිට ඒ අමතක වෙච්ච ඒ කොටස් මාතු කරගත්තේ නැත්නම් අපි මේ භාවනා ජීවිතකින් බලාපොරොත්තු වෙන ගැඹුර විවේකී බව එහෙම නැත්නම් දුක් පීඩාවලින් තොර බව බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සර්වජන් වහන්සේ අවස්ථානුකූලව මේ ධර්ම කොටස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සමබර හිතක් ඇති කර ගැනීම සඳහා මේ ඉදිරිපත් කරන්න හදන එහෙම නැත්නම් මේ උගන්වන්න හදන පාඩම තනි වචනකින් කියනවා නම් තේරෙන්නේ නැතුනොත් ශූන්‍යතාවය කියලායි කියන්නේ. ශුන්්‍යතා කියලා පාලියෙන් සඳහන් කරනවා ශූන්‍යතාවය කියලා අපි සංස්කෘත භාෂාවෙන් කියනවා මිශ්‍ර සිංහලයේ ශූන්‍යතාවය කියලා කියනවා. ඉතින් ඒව කියන ශුන්‍යතාවය ශුන්‍යතාවය හෝ ශූන්‍යතාවය අපේ භාවිතයේ නැතුව විතරක් නෙවෙයි ඒක භාවිතයේ තියෙනවා නම් තියෙන්නේ කාලකන්ණි වචනයක් විදිහට. වැරදිච්ච දෙයක්, පෙරදිච්ච දෙයක්, අවඩක්, අවමංගල්‍යයක් විදිහටයි තියෙන්නේ. නම් සර්වඥ දේශනාවේ ඊ타ත්ම ගැඹුරු සාර අර්ථයක් මේක සඳහන් වෙලා තියෙනවා. මේ ශුඤ්‍යත නැත්නම් ශුඤ්‍යතාවය විස්තර කරන මේ සූත්‍රේට අටුවාචාරින් පසුකාලීන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා දීලා තියෙන්නේ මහා ශුඤ්‍යත සූත්‍රය කියලා. ඉතින් මේ මහා ශුඤ්‍යත සූත්‍රය බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. පසුගිය චාරිකාවට ඉස්සර වෙලා මේට ඉස්සරහ තිබුණ සූත්‍රය චූලසුඤ්ඤත සූත්‍රය සාකච්ඡාවට ගත්තා. ඒක සමහරු ඉල්ලීමක් කළ තිබුණා ළඟම එන භාවනා වැඩමුළුවකදී මහා ශුන්්‍යත සූත්‍රයත් විස්තර කරලා අර ඇති කරගත්ත ඌරුව ඌරු බව තවදුරටත් ගෙනීමෙන් අපිට මේ ශුන්්‍යතාවයේ සාකච්ඡා කරන්න අවස්ථාව ලබා ගන්නයි කියලා. ඉතින් මේ ඉදිම අනුව අපි 63 වෙනි පසුගිය භාවනා වැඩමුළුවටත් මේ සූත්‍රෙම ඉස්සරහින් තියාගන්න. ඉතින් ඒක ගැන ආධාරනකොට සාකච්ඡා කරනකොට ඒකේ අපි අර යල් පැනපු ගතියක් වගේ ගතිය ඉක්මවලා මේකේ හරය සාරය මතු කර ගන්නකොට මේ සූත්‍රය ඉවර වෙනකම්ම දිගින් දිගටම තවදුරටත් සාකච්ඡා කරොත් හොඳයි කියන අදහසක් මට ආවා. ඒක නිසා ගියේ පාර ඒ භාවනා වැඩමුළුවේ තිබුණ එකේ ඉදිරියට ඒ සූත්‍රයේ තවදුරටත් ඉස්සරහට ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩමුළුවේදී. නමුත් ආරම්භක කොටස් ඒ කියන්නේ අපි ගිය වැඩමුළුවේදී ගත්ත සමහර කරුණු සම්පිටා සම්පින්ඩාර්ථයෙන් මේ වැඩමුළුවේ කරේ නැත්නම් සම්පූර්ණතාවයක් ඇති නොවෙන නිසා මම සාමාන්‍ය කාටත් වැටහි කියලා හිතන ක්‍රමයට සූත්‍රයේ මුලින් ඉඳලම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ පිළිසෙට මම හිතන්නේ පාඩුවක් වෙයි කියලා පුළුවන් වෙයි කියලා හිතනවා මේකෙච්චර මිහිරි පණිවිඩයක් නොවුනට බලාපොරොත්තු වෙච්ච පණිවිඩයක් නොවුනට උත්සාහයෙන් ධර්ම කරුණු වටහා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වාගෙම මතක් කරන්න පුළුවන් මේක පිළිබඳව මූලික කොටස් වල සවිස්තර විභාගයක් පසුගිය වැඩමුළුවේ වෙච්ච නිසා ඒ බණ පතය අහන්න පුළුවන් නම් මේකට තවත් ටිකක් අස්තර විස්තර ලැබෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් ඒක නෑහුවත් මේකෙන්ම කතාව සම්පූර්ණ වෙන විදිහට විස්තර දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ పూర్විකාව හඳුනා දීමෙන් පස්සේ මේ ਸਰවචන්නාංශයේ දේශනා කරපු මේ පාටි පාඨය අපි ඉදිරියට ගත්තොත් ඒකෙදී ආනන්දට නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේට නැත්නම් බුදුජානසික ප්‍රධාන උපස්ථායක ස්වාමීන් වහන්සේට ආනන්ද සඳහන් කරනවා ආනන්ද යෝ බික්ඛු යම්මෝ භික්ෂුවක් මේ ශාසනයේ නිවන් සුව පතනු කැමැති සංසාර දුක දන්න යම් භික්ෂුවක් යෝචානන්ද බික්ඛු සංගනිකාරාම හෝති සංගනිකාරතෝ සංගනිකාරාමතා අනුයුක්තු පිරිසේ ඇලි ගලේ වාසය කරනවා නම් පිරිසේ ඇලි ගලේ වාසය පිළිබඳ ඇලීමක් තියෙනවා නම් ඒ යෙදී ගත කරනවා නම් ඒ වාගේම ඝනාරාමෝ ඝනරතෝ ඝනසං ඝන ඝන සම්මුදිතෝ ඝණයා කෙරෙහි ඇලී ඝණයා කෙරෙහි වෙදී ඝණයා කෙරෙහි සැදී පැහැදී කටයුතු කරනවා නම් එවැනි භික්ෂුවකට පැවිද්දෙන් බලාපොරොත්තු වෙන්නා වූ නික්මීමේ සුඛය නික්කම සුඛය කියලා කියනවා. අපි කියන්නේ ගීගේ හැර යාම කියලා කියන්නේ නික්කමෙට. ඒ අතහැර යාමේ සුඛය පවිවේක සුඛය. Taman මේ පැවිද්දෙන් අපේක්ෂා කරන යම් විවේකයක් වෙනවනම් උපසම සුඛය සංහිඳියාවක් වෙනවනම් සම්බෝධ සුඛය එහෙම නැත්නම් මේ තියෙන සම්මතයෙන් වෙන් වෙලා පරමාර්ථ ධර්ම පැත්තට යන්න යම් කරන ප්‍රයත්නයක් තියෙනවනම් එවැනි සුඛයක සුඛයක් ඒකාන්තෙම ලැබෙයි නිදුකින් ලබන්න පුළුවන් වෙයි එහෙම නැත්නම් බහුල කොට ලබන්න පුළුවන් වෙයි කියලා නම් මට විශ්වාස කරන්න බෑ කියලා. ඒ කියන්නේ යමක් පතාගෙන පැවිද්දක් අපේක්ෂ ලැබුවා නම් සිවුරක් ඇඳනම් ගිහිගේ නික්මුණා නම් ඒ සැපය ගණ්‍යා කෙරේ කුලයා කෙරේ ඇලීනම් කරන්න බෑ. ඒක නිසා ඒක ඒක තමයි පස්සේ අර්ථකථනයක් දෙන්නේ ශූන්‍යතාවය කියලා. ඒ යම් කිසි කෙනෙක් පැවිද්දකුත් අපේක්ෂා කරලා නැත්නම් පැවිද්ද තනමටම ඉස්සරහට ගිහිල්ලා හිටලා ඒතිෙද්දිත් ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි ඇලි ගලි වාසය කරනවනම් ඒගොල්ලන්ගේ ඒ කැපකිරීමේ ප්‍රයෝජන ලැබෙයි කියලා සහතිකයක් දෙන්න බෑ කියලා සරුවත්ඥාන්සේ සඳහන් කරනවා. ඉතින් එතකොට අපි මෙතනින් උඟ දෙන සුදු ඇඳලා ඉන්න නිසා හිතන්න පුළුවන් මේ කහ පාට අඳගත්ත කට්ටියට විතරද මේ සූත්‍රය තියෙන්නේ අනිත් අපිට ප්‍රශ්නයක් නැද්ද කියලා. නමුත් ඒ පිරිස උනත් කල්පනා කරනවා නම් අපි නේවාසික භාවනා වැඩමුළුවකට වෙලාව ගන්නවයි කිව්වහම එක්කෙනෙකුටවත් ඒක පුංචි විහිළුවක් නෙවෙයි. පුංචි වැඩක් නෙවෙයි විහිළුවක් නෙවෙයි විශාල බරපතල කැපකිරීමක්. ඒ කැප කරපු කාලය තුල පූර්ණ යෝගාවචර ජීවිතයක් ගත කරන්නේ ඒකත් නික්මීමක් තමයි. ගිහිගෙන් නික්මීමක් තමයි. ඒ වගේම පවිවේක සුඛයක් ගොඩාක් රාජකාරි වල යෙදිලා බරාදින මේ කරත්තයක් අදින හරකෙක් වගේ වැඩ ඇදලා ඉඳලා මෙහි ඉන්නේ යම් ප්‍රමාණයකට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක සුවයක් ලබන්නයි. උපසමසුඛය කියලා කියන්නේ සංහිඳියාවක් හොයන්නයි. tempat බවක් හොයන්නයි. සම්බාධ වලින් තොර වෙලා එහෙම නැත්නම් සම්මුතියෙන් ඒ පැත්තට ගිය පරමාර්ථ ධර්මයක් හොයන්නයි. නමුත් ඒ දේ පැවිද්දෙක් වශයෙන් හෝ පූර්ණ කායන භාවනා කරන කෙනෙක් වශයෙන් පිරිසක් එක්ක ඇලි ගලි වාසය කරන තාක්කල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙමනම් අපි මේ කියන නෙක්ඛම සුඛය, උපසම සුඛය, අවිවේක සුඛය ලබන්න නම් පරිසරයත් වග බලා ගන්න ඕනේ. බාහිර වශයෙන් නැත්නම් ජන විඥානයේ පැත්තෙන් නැත්නම් තමන්ගේ හිත පැත්තෙමුත් විවේකයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ විවේකයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ විවේකයේ සඳහා කොච්චර දක්ෂ කර්මස්ථානාචාර්යවරයෙක් හම්බුණත් කොච්චර හොඳ Tamanටම ගැළපෙන කර්මස්ථානයක් හම්බුණත් කොච්චර මහන්සිලා භාවනා කරත් පරිසරය තේරෙන්නේ නැත්නම් පරිසර ගැළපෙන්නේ නැත්නම් ඒ ප්‍රයෝජනය ලැබෙන්නේ නැහැ. ඉතින් මේක මේ බුද්ධ පණිවිඩය අපේ සිංහල බුද්ධ ශාසනයට කොයි වෙලාවෙ අපෙන් ගිලි වුණාද දන්නේ මොකද අද සංඝයා පුදුමාකාර විදියට ජනසංගනිකාවේ යෙදී ගත කරනවා. ජනසංගනිකා රතයට වැටලා තියෙනවා. ඝන සංගණික රතියේ යෙදී ගත කරනවා. ගණ්‍යා කෙරේ යෙදී ගත කරන නිසා අද මෙච්චර සෙනගක් ඉන්න පින්කමක් කරා කියන එක විශාල නම්බුවක් වෙලා තියෙනවා පැවිදි ජීවිතේ. අපි උත්සව සංවිධායකවරු බවට ලෝක ප්‍රසිද්ධ වෙලා මේ හරහා මොකද වෙන්නේ? අර ඒ යම් අදහසකින් සිවුර ඉල්ලනකොට අපි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගතික හිත්වා පබ්බාජේත බම්බන්තේ කියලා ඉල්ලුවානම් මේ මේ සිවුර අරගෙන ස්වාමීන් වහන්සේ මට සියලු දුකින් නිදහස් වීම සඳහා පෙත මාර්ගය ලබලා දෙන්නේ කියලා ඒකට හාත්පසින්ම වෙනස්. ඉතින් ඒක නිසා භාවනා කරන යෝගාවචරයයි කියලා ඒ තරම්ම සුදු ඇඳයි කියලා ඒ තරම්ම බේරුමක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතන දවස් 4ක් 5ක් ගත කරාට තමන් ගත කරන පරිසරය ගණ්‍යා කෙරෙහි කුලයා කෙරෙහි ඇලෙන පිරිසට බැඳෙන එහෙම නැත්නම් සැනකෙලිය සහිත ජීවිතයක් නම් මේ බලාපොරොත්තු දෙ ඉෂ්ට වෙන්නේ නැහැ. මේ සූත්‍ර දෙකේම චුරසුඤ්ඤත සූත්‍රයේ මහා සුඤ්ඤත සූත්‍රයේ සර්වචන් වහන්සේ කියලා අපට දහම්පාසල් පොතේ අඳින චිත්‍රය නෙවෙයි ඇඳෙන්නේ. බුදුහාමරෝ කරන කතාව අපි බලාපොරොත්තු වෙන බුදුගේ බලාපොරොත්තු වෙන කතාවක් නෙවෙයි. නමුත් මේව තාමත් අපේ ශාසනයේ තේරවාදී සම්පූර්ණ අකුරක් කළ පිල්ලක් පිල්ලක් නැතුව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ පැත්තට හැරිලා බැලුවොත් කවදාද අපේ ශාසනයේ මේ ආගම ඇති වෙලා මේ කලගෝසාවකින් මේ බුදුහාමරගේ පණිවිඩය අවුල්ුනේ කවදද කොතරක් එනකම් බුදුහාමුදුරන්ගේ මේ පණිවිඩය निराවුල්ව පැවතුනාද කියලා බැලුවොත් එදත් සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙමත් කෙලසිලා තිබිලා තියෙනවා. නැත්තම් මේ සූත්‍රය කියන්න වෙන්නේ ඒ නිසා සරුවචන් වහන්සේගේ සූත්‍රවල නිදාණේ කියලා එකක් තියෙනවා. මේකේ නිදාණේ තියෙන්නේ මේ කියන පරිච්ඡේදෙට පරිච්ඡේද දෙකකට තුනකට ඉස්සල්ලා. ඒකෙදී සරුවචන් වහන්සේ වැඩ ඉන්නේ කපිල වස්තුවේ තමන් වහන්සේගේ උපන් බිමේ නිග්‍රෝධාරාමේ ඉස්සල ඉස්සලාගේ පූජා වෙච්ච අරණ්‍ය සීනාසනයක් ඒක සාක්‍ය ජනපදයේ ශක්තියසු විහෙරති කපිලවත්තුස්මින් කාලකේම කස්ස විහාරය කාලකේමක කියන කෙනා හදලා පූජා කරපු විහාරය තරුවචනාංශ උදේ පාසිවුරු දරලා එහෙම නැත්නම් සිවුර ඇඳගෙන පාත්‍රය අතේ තියාගෙන පින්න පාතට යන්න පෙළඹෙනවා. පෙළඹෙන වෙලාවේදී පේනවා තාම ඉර නැගලමදී ඉඩ වේලාව තියෙනවා. ඒක නිසා මේ කාලකේමස්ස විහාරයේ වටපිටේ යනකොට පේනවා සම්බවුලානි සීනාසනානි පඤ්ඤත්තානි බොහෝ සීනාසන තියෙනවා. ඒ වගේම විශාල සංඝ පිරිසක් ඉන්නවා. ඒ සංඝයා යාට මට කතා කරගෙන විහාර කර්මාන්ත කරනවා, සිවුරු හොදනවා. ඒ ਸਰවචනාසයට අපුලක් ඇති වෙනවා. මුක්කක් හරි පටලවිල්ලක් කියලා. මෙච්චර සීනාසන පනවලා හැම තේනාසනයක සංඝයා ඉන්නවා. ඒ සංඝයා එක එක කර්මාන්ත. ඊට පස්සේ අවස්සරුවේ පින්දපාතෙන් පස්සේ සර්වචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉනතන්ට යනවා ඝටාය කියන විහාරයට. යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිසාර සංඝ පිරිසක් එක්ක සිවුරු කර්මාන්තය කරනවා. අපි දන්නවා කටින පිංකම් කියන මාසේ ඒ සිවුරු කර්මාන්තයට ගියාම ලේසි වැඩක් නෙවෙයි සිවුරක් කපලා මහනවා කියන එක. ඒකට හැම වෙලාවෙම සංඝයා එකතු වෙනවා. එහෙම නැත්නම් ගිහියෝ එකතු වෙනවා. ඒක තුළ සමහර ලාට මේ රාත්‍රිය පුරා ওই සිවුරු කර්මාන්තය කරන්න ගියාම අදත් කරනවා, හෙටත් කරනවා, අනිද්දත් කරනවා. දිගටම චීවර මාසේ පුරාවට මේ බොහෝ සංඝයා වහන්සේලා එකතුලා මේ කර්මාන්තය කරනවා. මේක දැක්කට පස්සේ සරුවච්චන් වහන්සේට කල්පනා වෙනවා මේක මම මේ වෙලාවෙම මේ සංඝයාට මතක් කරේ නැත්නම් මේක බෝ වෙන පැත්ත වැඩි ඕනම කෙනෙක් වැඩි කලගෝසාවට ඕනම කෙනෙක් කැමති සිවුරු මහන්න ඕනම කෙනෙක් කැමති සෙනඟ වැඩි වෙනවා දකින්න නමුත් අනේ අර සංඝයා වහන්සලා මෙච්චර ගිහිගේ අතහැරලා ඇවිල්ලා විවේකයක් පතලා මේ විදිහට සංහිතියාවක් බලාපොරොත්තු වුණාට නොබෝ කලකින් මේ යත්තන්ඩ ආවේ මොකද කියන එක මතක නැති වෙනවා. මතක නැතිලා විශාල සංගපිරිස් එකතු වෙලා විශාල ව්‍යාපාරවල යෙදෙනවා. අන්න ඒ පසුබිමක ඉඳලයි සරුවචනන්සේ ආනන්ද ස්වාමීන්සේට සඳහන් කරන්නේ යෝකෝ ආනන්ද බික්කු නසෝබති නකෝ ආනන්ද බික්කු සෝබති ආනන්ද මේ විදිහේ ඝණයා කෙරෙහි යලි කුලයා කෙරෙහි යලි කාර්මාන්ත බහුලව ඇලී ගලී වාසය කරන භික්ෂුව සෝබන නැහැ කියලා කියනවා. ඒක ඒක භික්ෂුන්ට අලංකාරයක් නෙවෙයි. එහෙම ගණයා මේ එකතු වෙලා විශාල කය්‍ය කියලා තියෙන්නේ. මුත්තිට්ටුව කියලා තියෙන්නේ. පාටි ගොයින් කියලා තියෙන්නේ. සැනකෙඩි කියලා තියෙන්නේ. මේ එකක්වත් සංඝයාගේ සෝම සංඝ සෝබන ලක්ෂණ තියෙනවා. සංඝ සෝබන ලක්ෂණ තමයි ලැජ්ජී කුක්කුච්චක කියන්නේ. මොනවාරි වැඩක් දුන්නාට පස්සේ ඉදිරියට පැනලා බාර ගන්නව නෙවෙයි ඒක නොකරන තියෙන පැත්ත බලනවා. ඒක කරනකොට හම්බෙන්න තවන්න ආදීනාව පැත්ත බලලා ඒ කියන්නේ ලැජ්ජී භාවයටපත් වෙනවා කුකුස් කරනවා මේ කරන්න ගිහිලා අන්තිමට වෙන්නේ විවේක නැති වෙන එක විතරනේ ඒ යෝජනා කරන හැම කෙනෙක්ම බොහෝම ආදරෙන් තමයි ශාසනික හැඟීමෙන් තමයි කරන්නේ නමුත් මේ භික්ෂුව ඒ ලැජ්ජී කුක්කොච්චක බව නැති වුණොත් ඒ භික්ෂුවගේ භික්ෂු සෝබනත්වේ නැති වෙනවා ඒක නිසා කවුරුත් එක්කවත් හෙට්ටු කරන්න ඕනකමක් නැත්තේ නෑ තමන්ගේ විවේකයට බාධායි නම් ඒ වැඩේ නොකර හිටියට සරුවචනාංශයෙන් කිසිම චෝදනාවක් නැහැ. ඒ ීම කඩාගෙන ගිහිල්ලා මේ විදිහට සම්බහුලා සම්බහුලේයු සීනාසනේසු පඤ්ඤත්තාසු සීනාසන සීනාසනනේ පඤ්ඤත්තාන කියන විදිහට බොහෝ සෙනසුණු පනවගෙන බොහෝ කර්මාන්ත කරගෙන ඉන්නකොට සරුවචනාංශය පාවිච්චි කරන්නේ අශෝබනයි කිය. නසෝබති අශෝබනයි කිය. ඒ අශෝබන බව හුවා දක්වන්නේ සර්වචනන්සට අවශ්‍ය කරන මේ ශූන්‍යතාවයට අර්ථයක් දෙන්නයි. සර්වචනන්සේගේ දේශනාවල හැටියට ශූන්‍යතා පරිසංයුක්ත දේශනා, නිබ්බාන පරිසංයුක්ත දේශනා තමයි ගැඹුරුම. ඒ නිසා ඒක කාටවත් තේරෙන්නේ නැහැ. උඟ දෙනෙක් කියනවා අනේ අපිට තේරෙන්නේ නැහෙනේ. මේ ඒ නිසා සාසනන්තරස් දහණේදී ඉස්ලාම නැති වෙන්නේ සර්වචනන්සේ දේශනා කරන ඉදිච්ච ශූන්‍යතා පරිසංයුක්ත දේශනා සහ නිබ්බාන පරිසංයුක්ත දේශනා. ඒ වෙනුවට ජාතක කතයි, සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කතයි, ඔය පින්කම් කතා ජායට නැගල යනවා. ඒ නැගල යනවා කියන්නේම මේ ශූන්‍යතාව පිළිබඳ අදහස්, එහෙම නැත්නම් නිවන පිළිබඳ අදහස් පැත්තකට යනවා. දැන් ඒක අපිට හිතෙන්නේ මේ කාලේ භික්ෂු සංඛ්‍යා සංකර වීම නිසා වෙච්ච දෙයක් කියලා. නමුත් මේ සූත්‍රයේම පේනවා සරුවචනanse වැඩ ඉන්න කාලෙම ඒ ආර්ය තිබිලා තියෙනවා. සංඝයා හරි කැමැති එකතුලා ඒ ඒ කර්මාන්ත කර කර ඉන්න ඒ කර්මාන්ත කරන්න අවස්ථාවක් එනකම් බලන්න. ඒ විතරක් නෙමෙයි එවැනි කර්මාන්ත කරන ගිහියන්ට නායකත්වය දෙන්නත් සැදී පැහැදී සිටගෙන ඉන්නවා. ඉතින් සැදී පැහැදීට ගත්තාම අවාසනාවක් වෙන්න ඇති මම දන්නා ඒක ඇත්තටම අත්පැත් දෙකක් කියන්න පුළුවන් මොන්නම මේ වගේ වැඩකට හරි සංඝයා අත දැම්මොත් ඒකාන්තේ වැඩේ හරියනවා. ගියෝ දහහක් එකතෙල වැඩ කරවට වැඩිය නායකත්වයක් දීපු ගමන් සංඝයා ඒක හරියනවා ඒක මාර පාක්ෂිකයි. ඒ නිසා ඕනම වැඩකට සංඝයා අත තිබ්බොත් ඒක හරියනවා හැබැයි මහානකම ඇර. මහානකම විතරයි සෞත්තු වෙන්නේ. ඒ නිසා ලොකු සංසය සඳහන් කරන ඉන්න කාලේ කියනවා සංඝයා අත තිබ්බොත් ඕන කර්මාන්තයකට. විවේකීව බලලා හරියටම ගහන්න ඕන තැනට ඇනේ ගහනවා. හරියනවා. ඒ හරියෑමෙන් වෙන්නේ සංඝයාගේ විවේකේ නැති වෙනවා. සංඝ සෝබන ගති නැති ඒක නිසා මේ හරියෑම ලාභ සත්කාර වැඩි වීම පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් ශාසනික වශයෙන් නිවන පැත්තෙන් ශූන්‍යතාවයෙන් තොරවීමක්. නිසා යම් තැනක ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙනවනම් ඒ තැන නිවන නැහැ. ශූන්‍යතාවේ නැහැ. ඉතින් ඒ නිසා චූල ශූන්‍යත සූත්‍රයේදී මේකට ඉස්සලා සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරු සකස් කරලා සරුවචන් වහන්සේට තුන්සරයක් වැඳලා අවසරයි භාග්‍යතුන් වහන්සේ ශූන්‍යති විහරණයක් ගැන අපට වචන කතා කරලා තියලා තියෙනවා. මට ඒක එච්චර පිරිසුදු නෑ. අපිට ශුන්්‍යත විහරණය කියන එක පොඩ්ඩක් කියලා දෙන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ අත්‍තරින්දී අපි වෙනුවෙන් තමයි එහෙම වචන කතා කරන්නේ. මොකද එදත් එකයි අදත් එකයි ඔය ශූන්‍යතාවය කියන වචනේ කාටවත් එච්චර ජනප්‍රිය වචනයක් නෙවෙයි. ඒක කාලකන්ණි වචනයක්. නැස්චාත දනවන වචනයක්, නාස්තික වචනයක්. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනකොට සරුවචාන්ස කියන එක හොඳයි. මේ ප්‍රශ්නේ හොඳයි. මම මේ දෙයක් කියලා තියෙනවා කියලා බොහොම ලස්සනට මේ සූත්‍රයට පූර්විකාවක් සැකේන සපේනවා වගේ ශුන්‍යතාව පිළිබඳ හැඟීමක් ඇති කරලා දීලා තියෙනවා. ඒකෙදී මිගාරමාතුපාසාදේ කියන්නේ පූර්වාරාමේ ਸਰවචන්සේ වැඩ ඉන්නේ ආනන්ද සාංශ වන්දනා කළා. ඇහුවට පස්සේ ශූන්‍යතාවය විස්තර කරන්න මෙහෙමයි. ආනන්ද අපි ඉන්නේ මිගාරමාතුපාසාදේ. නැත්තම් විසාකා විසින් කරනද පූර්වාරාමේ. මේ පූර්වාරාමේ හරකුන් බල්ලන් ඌරන් එළුවන් අස්වැයන් නැහැ. මේ පූර්වාරාමේ ජනසංගනිකාව නැහැ. ධනයා කෙරෙන් වෙන් වෙලා තියෙනවා. රත්තරන් මිනිමුතු නැහැ. ඒක නිසා මේ මේකේ වාසය කරන්න කැමති වෙනවා නම් යම් කිසි කෙනෙක් එයාගේ හිතේ මේ හරකුම් බල්ලන් ඌරන් පිළිබඳ සංඥා නැහැ. සංඥා තියෙනවනේ මේකට එන්නේ නැහැ. දෙක මනුෂ්‍ය සංඥාවක් නැහැ. මේකේ ඉන්නේ මේකට ප්‍රිය කරන අරණ්‍යයට ප්‍රිය කරන සුළු පිරිසක් ඉන්නවා. මේ රත්තරන් මුළුමැති මිලමුතු මැණික්නුත් නැහැ. ඒක නිසා මෙතන ඉන්න එක්කනාට මේක ප්‍රිය කරන එක්කනාට හරකම් හරකුම් බල්ලන් ඌරන්ගෙන් එළුවන්ගේ වෙන චිත්ත පීඩා නැහැ. මේක ප්‍රියකරන එක්කනාට මනුස්ස සංඥාවෙන් එන පීඩා නැහැ. මේ අරණ්‍ය ප්‍රියකරන එක්කනාට ජාත රූප රච වලින් රන්රිදි මුළු මැටි මුතු මැණික් වලින් පීඩාවක් නැහැ. ඒ නිසා යාගේ හිත ඒ හරකුම් ඌරන් බල්ලන්ගෙන් එන පීඩාවන්ගෙන් ශූන්‍යයි. එයාගේ හිත මනුස්ස සංඥාවෙන් ශූන්‍යයි. එයාගේ හිත රන්මිණි මුතුමැණික් වලින් ශූන්‍යයි. නමුත් අරඤ්‍ය සංඥාව තියෙනවා. එයා ඉන්නේ අරඤ්‍ය නිසා මම අරඤ්‍ය ඉන්න සංඥාව තියෙනවා. අර විශාල මුළු ලෝකයක් වද දෙන හරකොන් ඌරන් බල්ලන් පිළිබඳව සිව් නැත්නම් සිවුරංග සේනාවන් පිළිබඳව හෝ මිනිස්සු පිළිබඳව හෝ රන් රෙදි පිළිබඳව හෝ එයාක දරත නැහැ. කායික ආත මානසික ආතතිය නැහැ. හැබැයි අරණ්‍ය කියන සංඥාව තියෙනවා. ඒ නිසා එයා මේ අරණ්‍ය සංඥාව පිහිට කරගෙන අර හරකම් බල්ලන් ඌරන්ගෙන් අස්යන්ගෙන් එළුවන්ගෙන් වෙන සංඥා ප්‍රහාණය කරනවා. අරණ්‍ය සංඥාව සාක්ෂි කරගෙන මනුෂ්‍ය සංඥාව ප්‍රහාණ කරන ග්‍රාම සංඥා. අරණ්‍ය සංඥාවෙන් ග්‍රාම සංඥාවෙන් කරලා. ඊට පස්සේ අරණ්‍ය සංඥාව උපයෝග කරගෙන රත්තරම් මිනිමුතු වලින් එන්න තියෙන පීඩාව අයින් කර ගන්නවා. ඒ නිසා ආගේ හිත අරණ්‍ය සංඥාවෙන් සංඤිතයි අර හරකුන් ඌරන් බල්ලන්ගෙන් පිළිබඳව හෝ රන්මිදි මුතුමැණික් පිළිබඳව හෝ ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි. ඉතින් ඒක මේ මිගාරමාතු පාචාදිත ඉන්න සරුවචන වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට ශූන්‍යතාවේ අර්ථකථනය දෙන්න සරුවචන වහන්සේම තමයි කියලා දෙන්නේ. ඒ නිසා ඒක අනිත් පැත්ත කියනවා නම් යම් කිසි කෙනෙකුට ශූන්‍යතා විහරණයක් අවශ්‍ය නම් යම් කිසි කෙනෙකුට නෙක්ඛම්ම සුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බාධ සුඛයක් අවශ්‍ය නම් එයාට ගම අතරින් වෙන රන් රිදිමුත්මැටික් අතරින් වෙන ආරකම් ඌලම් බල්ලංගෙන් වෙන ඒව අතරින් වෙනවා අරඤ්‍යගත වෙන්න වෙනවා. ඒක නිසයි ආනාපාන සති සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය හැම තැනකම තියෙන්නේ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඒ නිසා මේ අරණ්‍යගත වෙන්නේ මොකටද කියලා වෙන පිනක්වත් වෙන ගුඪ ධර්මයක්වත් වෙන මැජික් එකක්වත් නැහැ. මේකට ඇවිල්ලා Tamanට බැරි නම් ගෙදර දොරේ ඉන්න හරක බාන අමතක කරන්න එළුව උකුකුලා ඌරා අමතක කරන්න මෙතෙන්ට ඇවිල්ලා බැරි නම් මේක දන්නේ නැත්තම් මේ අරණියට ආවට පස්සේ මට මේ ග්‍රාම සංඥාව තව තියාගන්න හොඳ නැති කරන්න ලොකු අවස්ථාවක් හම්බුනේ මට එපා කියලා ඒ දන්නේ නැත්නම් රත්තරන් මිනිමුතු මැටික්කුනේ වෙංගණ්ඩයි මම මෙතෙන්ට ආවේ කියලා. ඉතින් ඒ කෙනාට අරණ්‍ය ගත උනායි කියලා කියන්න බෑ. නිස්සන්වණයට එන්න පුළුවන්. රූකඩේ විතරයි. හිත තියෙන්නේ gedara. හිත තියෙන්නේ ඌරංගෙන් බල්ලංගෙන් එළුවංගෙන් කුකුලං ගැන විතරයි. හිත තියෙන්නේ අපරාධේ මට gedara හිටියා නම් ප්‍රවෘත්ති බලන්න තිබ්බා පත්‍රේ බලන්න තිබුණ අපරාධ මෙතන ඉන්නකොට මුකුත් නැහැ නේ කියලා පශ්චාත්තාවයක් විතරයි. මෙහින්දදී බැංකු පොලිය කීයද දන්නේ නැහැ. ඩොලර් එක නගිනවත් දන්නෙත් නැහැ, බහිනවත් දන්නෙත් නැහැ කියලා කල්පනාව පතරම් මිනිමුතු ගැන විතරයි. එහෙම හිතක් කිසිසේත්ම අරණ්‍යගත උනායි කියලා කියන්න බෑ. ඒක නිසා රූකඩේ අරණ්‍යගත වුණාට හිත ශුන්‍යති විහෙරණයෙන් ගත කරන්න නම් හිත නෙක්කම්ම සුඛයක් ලබන්න නම් හිත පවිවේක සුඛයක් ලබන්න නම් උපසම සුඛයක් ලබන්න නම් ඒ ලෝකෝත්තර සුඛයක් ලබන්න නම් මේ ආපු ගමන නිකන් ලෝකයා රවට්ටන්නවත් අරේ අරණිගතයි කියලා අනුලව්ව විලාප මේ වචන කතා කරවන්නවක්වත් පොලිසිය එළව නිසා බයර රිංගගත්ත කැලේ රිංගිල්ලක් නෙවෙයි මේ ආවේ අන්නර විශාල හිතට වද දෙන චිත්ත පීඩා දෙන මේ සියල්ල දුරුවන් කිරීම අදහසින් අරණිගත වුණා නම් අරණිගත උනායි කියලා කියත හැකියි. එතකොට එයා ඊට පස්සේ ඒ විශාල දරත අසහන දුරු කිරීම සඳහා දැඩිසේ අරඤ්‍ය සංඥාව ගන්න ඕන. දැඩිසේ අරඤ්‍ය සංඥාව ගන්න ගන්න ගන්න ගන්න රත්තර මිනිමුතු වලින් එන දුක් පීඩා ගාමි ග්‍රාමවාසීන්ගේ තියෙන දුක් පීඩා හරකුන්ගෙන් ඉලුවන්ගෙන් ඌරන්ගෙන් බල්ලන්ගෙන් එන දුක් වල අයින් කරන්න පුළුවන්. ඒක නිසා එයා ඒ අරණ්‍ය ගත වීම සමාදන් වෙනවා. මම මේ අරණි ගත උනේ මට මේ විවේක සුඛේ සඳහා. පවිවේක සුඛේ සඳහා නිකම්ම ලාභී වීම සඳහායි කියලා ඒ අරණ්‍ය සංඥාව ගැනීම සඳහා Taman කොච්චරක් කැප කරනවද කියනෝ කිව්වොත් ඒ අරණ්‍ය සංඥාවට ප්‍රිය කරන තාක් ලෝකෙම අමතක කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක නිසා මෙතන අදහස් එහෙම නැත්නම් සංසන්දනාත්මකව ගණ්ඩ පැතිකඩ කීපයක් තියෙනවා. ලෝකේ අමතක කරන්නම් ඒ වෙනුවට එකක් හයියෙන් අල්ලන්න විශාල බරක් විශාල දුකක් විශාල චිත්ත පීඩාවක් විශාල ආතතියක් ගැන දෙන ලෝකේ අමතක කරන්න බෑ gediya pitin විසිකලා දාන්න. ඒ වෙනුවට අපි වෙන එකක් දැඩිසි අල්ලා ගන්න ඕනේ. ඒ නිසා අතහැරීමක් කරන්න බෑ, ඇල්ලීමක් කරන්න නැතෝ කියලා කියන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් අරණ්‍ය පිළිබඳව සතිය පිහිටවන්න බෑ, ලෝකේ පිළිබඳව අසතිපත් නොවි. නිසා සතිය පිහිටවන්නේ අසතියට සාපේක්ෂව. විශාල ප්‍රදේශයක් කල්පනා නොකර හිත නොයෝද නොඑළඹ වාසය කරන්න බැරි නම් පුංචි කොටසකට හිත එළඹ වාසය කරන්න බෑ. ඒක නිසා අපි හිතුවට අතහැරීමක් ගැන සරුවත් chance කතා කරුවයි කියලා ඒ විශාල දුක්ඛඳක් අතහරිනකොට පුංචි දෙයක් දැඩිසේ ඇල්ලීමක් ගැන සරුවත් chance කතා කරලා තියෙනවා. මේ එක හිතකට පුළුවන් ද මෙතන අතහරින ගමන් මෙතන අල්ලන්න කියන එක දර්ශනයේට නම් කියන්න බෑ. අතහැරීම සහ ඇල්ලීම දෙක එකිනෙක සාපේක්ෂව ගමන් කරන්නේ. විශාල දුක්ඛඳක් අතහරිනවා හැබැයි පුංචි දුක හයියෙන් අල්ලනවා. විශාල ප්‍රදේශයක් පිළිබඳ අසතිය වඩනවා පුංචි ප්‍රදේශයකට සතිය වඩනවා. මේ දේ සරුවච්චන් වහන්සේ හැම සූත්‍රයකම වගේ ඉතාම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා ඉදං නිසා ඉදං පජහත මේක නිසා මේක අතහැරපන්. නිකම්ම නිකං අතාරිනවා නෙවෙයි. ඒක කරන්න බෑ. අපේ හිත කූඩල්ලා තනක් අල්ලනකොට අතහරිනකොට තව තනක් අල්ලලා ඉවරයි. මෙතන තියෙන්නේ ගොරෝසු දෙයක් අතහැරීමේ අධිප්‍රාවෙන් සියුම් දෙයක් අල්ලනවා. නිසා සියුම් දෙයට ප්‍රිය වෙන්නේ ඒක නයිසර්ගික වශයෙන් ප්‍රිය දෙයක් නිසා නෙවෙයි විශාල දෙයක් අතහැරීමට මේක අඩයක් වෙච්ච නිසා. මේක මැදිහත් වෙච්ච නිසා මේකට වාංගු වෙච්ච නිසායි මෙන්න මේ මේ ක්‍රියාවලිය මේ පරිණාමයේදී මිනිස්සයා ජීවුන කරගෙන ඇවිල්ලා දැනටත් අපේ මොළයේ තියෙන හැකියාවක්. අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් ඈත පළාතකට ගියාට පස්සේ එන ගමන් මල්ලේ පරණතර කතාවේ තියෙන විදිහට අපිට පුළුවන් ඒ රටේ අපි ගිහිලා ඉගෙන ගත්තේ හන කර්මාන්තයේ තියෙන තැනක නම් gedara gin යන්නේ කියලා විශාල හන මිටියක් කරේ තියාගෙන එන්න පුළුවන්. තමන් ඉන්න ගමේ හන මිටි නැත්තම් කර්මාන්තයේ සඳහා අමුද්‍රව්‍ය වශයෙන්. ඉතින් මගට එනකොට යාට තේරුණොත් මේ හනකම් හන වවනකම පහු කරන gedit එන පාරේ කපු වවන ගමක් තියෙනවා. කපු ඊට වැඩිය සියුම් හැබැයි වටිනාකම අතින් හනවට වැඩි ඒ නිසා මේ විශාල හන මිටි අතහැරලා ඒකට ගැළපෙන ගනුදෙනු කරලා කපු මිටියක් කපු පුළුම් මිටියකට හෙට්ටු කරනවා නම් ඒක වාංගු කරනවා නම් ඒ මනුස්සයා ගමනට පහසුවක් කරගන්න වටිනාකම සිඳගන්නේ නැහැ. ඊට පස්සේ ආයි ඉස්සරහට එනකොට කපු රෙදි වියපුවා තියෙනවා. ඒකට කියනවා මෙච්චර නූල් තොගේ දුන්නොත් ඊට වැඩිය අඩු ප්‍රමාණයක් කපු රෙදි දෙන්න පුළුවන්. මොකද මේකට සෑහෙන ශ්‍රමයක් යනවා. ඉතින් අර දක්ෂ මිනිස්සයා කපු රෙදි ටිකක් ගන්නවා කපු හැම කපු මිටි පැත්තකට. ඊට පස්සේ ඉස්සරහට එනකොට කියනවා ඒ ගමේ තියෙනවායි කියලා කපු රෙදි වෙනකොට සිල්ක් රෙදි. පටවණුවන්ගෙන් වියන එකක් කපු රෙදි මෙච්චර ගොඩකට සිල්ක් රෙදි මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා දක්ෂයා සිල්ක් රෙද්දක් අරගෙන ඒකනේ මිටියට අල්ලන්න පුළුවන්. යාර හයේ සාරිය සිල්ක් සාරිය අතට මිටි මොලවන්න පුළුවන්. හරි සිල්ක් එක නම්. ඒක අරගෙන යනකොට මිනිස්සෙක් කියලා කියනවා මේ සිල්ක් රෙදි ඔක්කොම වෙනුවට උඹට ඕනනම් මම රෙදි පෙච්චරක් ගාණක් දෙන්නම් කියලා. ඊළඟට සිල් රෙද්ද විකුණලා සිල්ක් රෙද්ද විකුණලා රෙදි ගන්න. ඊට පස්සේ කියනවා මේ රෙදි මෙච්චර ප්‍රමාණය වල රත්තරන් මෙච්චර ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ඉතින් ඒකට එන්නේ එන්නේ මිනිස්සයා අර ගොරෝසු දෙය අතහැරලා දිගටම එන්නේ එන්නේ ඊට වැඩි සියුම් දෙයක් අල්ලනවා. ඒක නරක වැඩන්නේ බිස්නස්. ඒක ශුන්‍යතා දර්ශනේ විස්තර කරාට මනුස්සය දිහා බලනකොට දැන් මොනවත් ගෙනියන්නේ නැහැ. හැබැයි හන මිටියක වැඩ කොටස ඉනේ ගහපු රත්තරන් කාසියක තියෙනවා. තව මිනිහෙක් ඉන්නවා මේ මිනිහා යන යන තැන තමන්ගේ බිස්නස් එක පාවා දෙනවා මම නන්නේ මම නම් ගත්ත හන මිටි බිම තියන්නේ නැහැ කියලා ඌට කියන්නේ හන මිටි කාරය කියලා. අපේ බුද්ධඝංකාරයෝ හන මිටි කාරයෝ වෙලා කිසිම තැනක කරේ තියාගත්ත එක බිම තියන්න ලෑස්ති නෑ. බිම තියලා ගන්න ඊට වැඩිය සියුම් දෙයක් වුණත් අර අල්ලාගත්ත කුණු කන්දලියට අල්ලාගත්ත පුරුදු වලට අල්ලාගත්ත පෞරුෂත්වයට බැඳිලා මොනම හේතුවක් නිසාත් ඒක පාවා දෙන්න කැමති නැහැ. පාවා දෙනවා කියන එක නෙමෙයි කියන්න තියෙන්නේ. ඒ වෙනුවට අලුත් දෙයකට මාරු කරන්න කැමති නැත්නම් බුදු රැස් විහි දෙන්නේ නැහැ. බුදුන් දකින්න බෑ. ධර්මයේ තේරෙන්නේ නැහැ. සංඝයා වෙන්න බෑ. මේ මේසා විශාල කුණු කන්දලක් විශී කරලා ඒ විනුවට මේ වටින දෙයක් අල්ලනවා කිව්වහම ඒ කෙනා කියනවා නම් අයියෝ මහා අපරාධයක් නේ කරන්නේ කන කන්දක් විසි කරලා උඹ ඉතින් උඹ කපුවලට ආසා කරනවානේ. උඹ කපුවට තණ්හා කරනවානේ. ඕක නෙවෙයි බුදුහාමුදුරු කිව්වේ. බුදුහාමුදුරු කිව්ව අතහැරපන් කියලා. උඹ කන විටි අතල්ලා නිකන් හිටපන් කියලා. නෑ බුදුහාමුදුරු එහෙම කියලා නෑ. බුදුහාමුදුරු කියලා තියෙන හන අතෑරපන් කපු සඳහා. කපු අතෑරපන් කපු රෙදි සඳහා. කපු රෙදි අතෑරපන් සිල්ක් රෙදි සඳහා. සිල්ක් රෙදි අතෑරපන් රිදි සඳහා. රිදි අතෑරපන් රත්තරන් සඳහා. ඕනනම් ප්ලැටිනම් සඳහා. බුදුරජාණන් ශ්‍රීකීපෙන් පණිවිඩය අමතක වෙලා අපි අතහැරීමක් පටන් අරන් තියෙනවා. නාස්තික අතහැරීම. මොකද්ද අපි අතහරින්නේ මොකද්ද අල්ලන්නේ කියන එක දන්නේ නැතුව ඒ මිනිස්සයා කමඨහං සුද්ධ කරනලා කියන්න දන්නේ නැත්නම් මේ දෙකටම කියන්නේ එක වචනයක් පක්ඛන්දනේ කියන වචනය පරිත්‍යාග කන්දන නිස්සරණ කියන පටිනිස්සග්ග කියන වචනේ වචන දෙක අර්ථ දෙකම තියෙනවා පටිනිස්සග්ග කියන වචනේ තියෙනවා මේ දේ අතහරිනවා මම මේ දේ අල්ලනවා ආන් ඒ බව කමඨාන අසුද්ධ කරනකොට කියන්න දන්නේ නැත්නම් එයා කොච්චර කතා කරත් කවදාකවත් මේ බුදුහාමුදුරුව කමඨහන් දීම හරහා ශුන්්‍යතාවයක් හරහා දියුණු කරන්න හදනවා කියන එක තේරෙන්නේ නැහැ. සිද්ධ වුණත් තව කෙනෙකුට කියන්න දන්නේ ඒක නිසා මේ තාක් මේ ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස අනුව පර්යංක භාවනාවකදී යෝගාවචරයා කරන දේ පිළිබඳව අපි දැනටමත් වචන සඳහන් කරලා තියෙනවා ශුන්‍යා අරඤ්‍යගතව රුක්ඛ මූලගතව ශුන්‍යාකාරගතව කියලා යම් යෝගාවචරයේ අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා හෝ නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයකට ඇවිල්ලා තමන් ඉන්න ඉරියව්වට හිස දානවයි කියලා කියමු. ඕනේ නම් හැබැයි ඊට වැඩි අතරමැද කැල්ලක් පෙන්වන්න පුළුවන්. චූල ශුන්්‍යත සූත්‍රයේදී ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද උඹ හරකුන් ඌරන් ඉලුවන් බල්ලන් අතහැරපු අතරම් මිනිමුඳු අතහැරපු ග්‍රාම සංඥාව අතහැරලා උඹ අරඤ්‍ය සංඥාව අල්ලනවා. මේකේ ඉන්නේ අරඤ්‍ය සංඥාව කැමැති භික්ෂුන් වහන්සේලා විතරයි. උඹ ඒකට කැමැති වෙලා ඉන්නේ. ඒකේ ඉන්න ගමන් උඹට මේ අරඤ්‍ය අමතක කරලා කය විතරක් අල්ලනවායි කියන තැනට ගියොත් කායනපස්සනාව කෙරුවොත් කායගත සත්‍ය කෙරුවොත් ඔබ ඊට පස්සේ මේ කයට හිත ගිය චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා උඹට හරකොම් බල්ලන් එළුවන් පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. ග්‍රාම සංඥාවක් නැහැ මිනිස්සු. පතරම් මිනිමුතු සංඥාවකුත් නැහැ. අරඤ්‍ය සංඥාවකුත් නැහැ. ඔබ ඒ වෙනුවට දැන් කාය සංඥාව අල්ලනවා. මෙන්න මේ දේ අපි ඔය කියපු එකට දාලා කිව්වොත් එක චිත්තක්ෂණයක් හිතනද අපි භාවනා කරනකොට හොඳට අතපය හොදන සීතල කරන ඇවිල්ලා පට්ටලේ හදාගෙන ආසනේ හදාන වාඩි වෙලා නම් මේ ශූන්‍යතාවියරන යන්න හදන්නේ ඒ නිසා මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව නෙක්ඛම්ම සුඛය මට දෙනවද? පවිවේක සුඛය මට දෙනවද? මට උපසම සුඛය දෙනවද? නැත්නම් සම්මත ලෝකෙන් වෙන් වෙච්ච සුඛයක් දෙනවද කියලා බලන්න හොඳට සැහැල්ලු කරලා ඒ විවේකයට හිත දැම්මොත් ඉඳගෙන ඉන්න ඉරියව්වේ විවේකයට හිත දැම්මොත් බුද්ධ කලාවට හිත දැම්මොත් නැත්නම් කයට හිත දැම්මොත් ශූන්‍යතාවය දැනගෙන හෝ නැතුව හරි අපි හිත මේක චිත්තක්ෂණයක කයේ හිත හිටියයි කියලා මේ කයේ හිත හිටියයි කියලා කියන්නේ මුළු ලෝකෙම හිත ගැලෙව්වයි කියන එකනේ. ඉතින් මේක තමයි අපි මේ සංසාර කරු ලොක්කෝම පිං කරන. ලොකම දාන පිං කරන. කයට හිත ගත්තා කියලා කියන්නේ මුළු ලෝකය හා සම්බන්ධ හරකුන් ඌරන් ඉලුවන් බල්ලන් ප්‍රශ්නයක්, ගාම සංඥාවක්, රත්තරන් මිනිමුතු ප්‍රඥා සංඥාවක්, ඕ ලෝක සංඥාවක් නෑ. මේ කයට එක චිත්තක්ෂණයක් හිත ගත්තාම මුළු ලෝකෙම දන් දීමේ කුසලයේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කියනවා එක චිත්තක්ෂණයක් භාවනා කරනකොට දාන කෝටි ගණක් දෙනවට වැඩිය. කියලා කෝටි ගණක් දෙනවට වැඩිය මේ චිත්තක්ෂණයකින් කයේ හිත පැවැත්වීමෙන් සිදු වෙනවා. සත්‍යයක්වත් වේදයි යන්නේ. දෙවෙනි පාර්ශවයක් අවශ්‍යත් නැහැ. දෙන්නෙක් ගන්නෙක් අවශ්‍යත් නැහැ. මොනවාක්වත් අවශ්‍ය කරන්නේ මේ සා විශාල එක චිත්තක්ෂණයක මේ මම දැන් මෙතන ඉන්නවා කියනකොට ලැබෙන මේ ශූන්‍යතා විහරණයත් ඒකට වාංගු වෙලා ඒක අඩේට තියාගෙන අපි දුරුවන් කරන කෙලෙස් ප්‍රමාණය කෙලෙස් කියන පැත්ත පැත්තක දාන චිත්ත පීඩා ප්‍රමාණය අසහන ප්‍රමාණය ගත්තොත් මේ වැලි පොලොවක ඉඳගෙන නියපිටට වැලි ටිකක් අරගෙන පොළවේ තියෙන වැලිද වැඩි නියපිට තියෙන වැලිද වැඩි කියලා ගත්තොත් ඕන පොට්ටේකට තේරෙනවා ඕන මෝලෙකට තේරෙනවා නියපිට තියෙන වැඩි අඩුයි පොළවේ වැලි වැඩි. ඒ වගේ තමයි මුළු ලෝකයක් පිළිබඳව දුක් පීඩා ගන්නමින් තිබුණ මේ හිත. මේ වද දෙමින් තිබුණ හිත. එක චිත්තක්ෂණයකට මෙච්චර පුංචි කෙලස් ටිකකට තියලා බදිනවා. මොකද්ද කෙලෙසි තමන්ගේ කය. එතකොට අතහැරෙන ප්‍රමාණය ධරත කායක දැඩි බව අසහනය චිත්ත පීඩා ප්‍රමාණය ගත්තොත් මුළු ලෝකයක් චිත්ත පීඩා අයින් කරනවා මේක චිත්තක්ෂණයක කය පිහිටිල්ලේ. ඉතින් අපි මේක තමයි මේ මුළු දවස් පහක් කරන්න හදන්නේ. එක තැනක වාඩි වෙලා හොඳට සිල් අරගෙන හොඳ සුදු රෙද්දක් කරන හොඳට කය පිරිසුදු කරන හොඳට පටලල වාඩි වෙලා ඉඳගෙන බලනවා මට පුළුවන්ද මුළු ලෝකෙම දන් දෙන්න. ඒකට කැමති නැහැ. අනේ අම්මේ මෙච්චර මේ හම්බ කරගත්ත දේවල් අම ඒ වෙනුවට බුදුහාමම දන් දීපක හිතන්න එපා. ඒ වෙනුවට අල්ලන්නේ මොකද්ද මේ කය විතරමයි මේ හැමෙන් පිට මොකක්වත් නැහැ මම මේ කය පිළිබඳ සතුටුමත් වෙනවා කියනොත් බුදුහාමුදුරුවෝ හොඳටම දන්නවා 100%ක්ම ලෝකේ අමතක කරන්නේ නැතුව ලෝකේ අසතුටුමත් වෙන්නේ නැතුව ලෝකේ දන් දෙන්නේ නැතුව මේ කයට චිත්තක්ෂණයක්වත් ගන්න බෑ ඒක නිසා යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයක් මේ කයට හිත ගන්න පුළුවන් උනායි කියලා කියන්නේ ඇස්සිස්මස්ලේ දන් දුන්නා වගේ දසපාරමිතා පිරුවා වගේ විශේෂයෙන්ම දාන පාරමිතා උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා පිරුවා වගේ නමුත් ඒ සඳහා කිසිම වියදමක් කිසිම දෙවැන්නක සම්බන්ධයක් මොකක්වත් නැතුව කරන්න පුළුවන් වෙලා තියෙද්දී මේ බුද්ධ ආගමේ අපි මොකද්ද කරන්නේ? කවදද අපි මේක පැටලුම් අරලා තියාගන්නේ? එහෙම නැත්නම් අපි කොහොමද මේ මේ අපේ භාෂා විවහාරට ශුන්‍යති විහරණය කියන එක දාගන්නේ? අපි මේ භාෂා විහරණය කොහොමද මේ පවිවේක සුඛය කියන එක අඳුරලා දෙන්නේ? අපි කොහොමද මේ භාෂා විහරණයට නෙක්ඛම්ම සුඛය කියන එක අඳුරලා දෙන්නේ? නික්මීමේ සුඛය. නික්මෙන්නේ මොකන්නේ මේ ලෝකයක් දුක් පීඩාවලින්. ලෝකයක් කාය දරතවලින්, ලෝකයක් අසහන වෙනුවට මේ කයෙන් මතුවෙන ටික විතරකට සීමා කරනවා. එතකොට ඒක කියනවා නික්මීමේ සුඛය කියලා. පවිවේක සුඛය කියලා. උපසම සුඛය, tempat වීමේ සුඛය, සම්මතියෙන් වෙන්වීමේ සුඛය. හැම මිනිස්සෙකුටම 100%ක් මේ සුඛයට අයිතිවාසිකම තියෙනවා. ඒත් මිනිස්යන්ගෙන් 100ට කීයද අඩු ගන්න මේක දන්නේ? අඩු ගාණේක ලබලා වුණා සතුටු වෙන්නේ කොච්චරද කියලා බැලුවොත් අර නියවිතර ගත්ත වැලිතරන් ප්‍රමාණයක්වත් එක්කෙනෙක් සතුටු වෙන්නේ නැහැ ලෝක ජනගහණකින් මේ ගැන දන්න පිරිසක් නිය පිටට ගත්ත වැලි ටික වගේ තමයි. ඒ නිසා ශුන්්‍යති වෙන්නේ අපි ඒ මට්ටමට අරගත්තත් අපි මෙතෙන්දම නිස්සාරණට ඇවිල්ලා කොට්ට උඩ වාඩි වෙන්න ඕනේ නැහැ. Taman gedara දොර කටයුතු කරන ගමන් දවසකට පැත්තකටලා විවේක වේලාවක ඉඳගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන හිතගෙන ඉන්නවා. මම දැන් මෙතන බුදියාගෙන ඉන්නවා. අනේ මේ කයට මේ ඉරියවට හිත දැමීම නිසා ලෝකයක් දුක් පීඩමට අයින් කරන්න පුළුවන් ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මට කියලා දීලා තියෙනවා. මම ඒක ඉගෙනගෙන තියෙනවා. මම මේක උත්සාහ කරනවා කිව්වොත් ඒක ඒක බහුලීගත කරනවා නම් බුදුරජාණන් වහන්සේ මත සඳහන් කරලා තිනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා මේ බුදුරජාණන් වහන්සේ මේ ඉගැන්වීම නිසා මේ සත්‍ය කරා දෙවේල එන බොහෝ දුක් ප්‍රයෝගයෙන් අයින් කරලා දීලා තිනවා බුදුහාමුදුරුවෝ කිසිම වෙහෙසක් කරන්නේ නැතුව. එන්න තියෙන බොහෝ දුක් පුංචි කමටහනක් කරා පුංචි කයකට හිත යදවීමක් කරා එන්න තියෙන බොහෝ දුක් අයින් කර දීලා තියෙනවා. ඒ වගේම තමයි බහුන්නං වතසෝ භගවා දුක්ඛානං සුඛා උපහත්තා. මේ කයෙහි එක චිත්තක්ෂණයක් හිත පැවැත්වීමෙන් ඔබට ලැබෙන සුඛය. ඒකට කියන්නේ නෙක්ඛම්ම සුඛ, uppasama සුඛ, පවිවේක සුඛ, සම්බෝධ සුඛ. මෙන්න මේ සුඛය බුදුන් නොහිටින්න අපි කල්පයකට හිතන්නේවත් නැහැ. ඒ තරම්ම තකතිරු අමන මරි මෝඩ හිතක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ බුද්ධෝත්පාද කාලයක් එන්න ඕනේ මිනිස්සෙක් වෙන්න ඕනේ චිත්තක්ෂණි ලබන්න ඕනේ සාදු කියලා පිළිගන්න ඕනේ නැත්නම් අපි හිටියට දවසේ කොච්චර හිටියත් වර්තමානයේ ඒකට පේන්නේ නැද්දකින් හරි පාළුයි කතා කරගෙන ඉන්නවත් කවුරක්වත් නැහැ මම ගෑන් කවුරු ගණන් ගන්නෙත් නැහැ මං නිකන් හොරියජි බැල්ලෙක් වගේ දැන් එක එකත් මාව ගණන් ගන්නෑ කියලා අර වර්තමානට එන හැම චිත්තක්ෂණයටම වෛර කරමින් තමයි මුළු සංසාරෙම ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා හැම පෘ탁ජනයෙක්ම වර්තමාන මොහොතේට වෛර කිරීම තමයි යගේ ප්‍රධාන විනෝදාංශය. එළඹ සිටි සිහියට වෛර කිරීම. ඉතින් ඒ නිසා අපි මේ පාඩමක් ඉගෙනගෙන ගෙදර ගියොත් මෙහෙට මෙන්න ඕනකමක් නැහැ කොතනක හිටියත් කමක් නැහැ එළඹ සිටි සිහිය පවත්නවා නම් ඒකේ තියෙන වටිනකම දන්නවා මේකට ශුන්‍යති විහෙරණේ කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ඒ ටික කාලයක් යනකොට තේරෙනවා මේක නැත්තම් මගේ හිත මොනවා හරි කුණු කන්දලයක හරකෙක් කූරෙක් පල්ලෙක් ගැන හිත හිතව පශ්චාත්තාප වෙනවා. මිනිස්සු කරන දේවල් ගැන හිත හිත දුක් කස්පත්තාප වෙනවා. නැත්තම් රත්තරන් මිනිමැති කොට මම මරණට පස්සේ මොනවා වේද කියලා පශ්චාත්තාප වෙනවා. ඒ වෙනුවට වර්තමාන හිත පවත්නවනේ. මේකට කියනවා කායගත සතිය කාගියාසි කය අනුව ගිය නුවණ සතිය. මේක පවත්තන්ඩ නැත්නම් මෙහෙම කියන්නකො මේක පවත්තන එක වළක්වන්න මොන්නම බලවේගයක්වත් ලෝකේ තියෙනවද කියලා බලන්න. කෙනෙක් මේක අවබෝධ කරගත්තොත් ඉන්න ඕන ඉරියව්වක දවසට එක චිත්තක්ෂණයක් නැත්නම් දෙකක් නැත්නම් තුනක් නැත්නම් තප්පර දෙක තුනක් ඉන්න ඕනේ කියලා එයා දන්නවනම් ඕක වළක්වන්න පුළුවන් ද මුස්ලිම් මිනිසෙකුට? ඕක කතෝලික බලපෑම වළක්වන්න පුළුවන්. මේ රට අබෞද්ධ උනායි කියලා වළක්වන්න පුළුවන්. මේක මනුස්සයට හම්බෙච්ච විශාලම සම්පත්තිය. ඔව් කවුද දන්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ගිනල්ලා ගෙදෙට්ට දුන්නත් මේක පාළුයි කියලා නේ කියන්නේ, කම්මැලි කියලා නේ කියන්නේ. ඉතින් ඒක නිසා ලැබිච්ච සම්පත්තිය එහෙම නැත්නම් අපිට හම්බෙච්ච මේ ගෙදෙට්ට ආපු වාසනාව පිළිගන්නේ නැති එකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දන්නේ නැතිකම අපි ඒ වෙනුවට දුක් කරදොලට පුදුමාකාර ප්‍රිය ගතියක් තියෙනවා. අරයාගේ කුණු කන්දල් මෙයාගේ කුණු කන්දල් හරකුන් ඌරන් බල්ලන් ගැන කතා කරන මිනිස්සු ගැන කතා කරන රත්තරන් මුලිමැලි කරපත් මුතුමැණික් ගැන කතා කරනකොට වෙන වෙනම විෂයන් තියෙන විශ්වවිද්‍යාල. ඒ කුණු හරව තමයි අපි පොඩි උන් අපි හිටානේ ද උගන්වන්නේ. උන් ඒවා ඉගෙන ගත්තාට පස්සේ ඇවිල්ලා ගෙවල් වලට ඇවිල්ලා අන්තට්ටුව විතරයි උන්ට නැත්තේ පඬිතුකම් කියා පාණ්ඩ හදනවා මම දන්නවා අහවල් වල තන වෙන දේ අහවල් දේ මේ දේ මේ දේ කියන උඹ මෙතන දැන් ඉන්නවාද කියලා දැනගත්තොත් එකෙක්වත් නැහැ මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න උගන්නන විශ්වවිද්‍යාලය තියෙනවා කියලා ඕගොල්ලෝ හිතනවද ලෝකේ? එහෙම නැත්නම් කවුරු හරි ඉගැන්නුවොත් ඒ මනුස්සයගේ ප්‍රොෆෙසර්ෂිප් එකට මොකද වෙන්නේ? හෙට ගෙදර. එහෙම බෑ පොඩි උන්න පුළුවන් තරම් කුණුවarpයක් උගන්න බෑ වර්තමානයේ හිත පන්නන්න. ඔය ඔක්කොමල වගේ කියන්න ඕනේ. ඔය ඔක්කොමල වගේ කියන්න ඕනේ පොඩි උන් අමාරු දානවාට. පොඩි කාගෙත හරි ආසයි වර්තමානයේ තියන්න. ඌ හරි ආසයි සෙල්ලම් බඩුවක් කරන වර්තමානයේ මෙහෙම බබා ඕක පැත්තකට දාන්න කියලා ඉතිහාසෙ පාඩම් කරන්න. ඒක ළමයි ඉතිහාසෙ පාඩම් පොය ගිහිල්ලා පන්තියට පෙල්ලෙලා. අල්ලපු ගෙදර කවුළු ඔයාගේ පන්තියේ ඔයාගේ පුතා ඉතිහාසෙ පාස්ද කියලා. එයා කවුළු අනේ බලන්න ළමයා ඉපදෙන්න ඉස්සෙල්ලත් තිබ්බා ඒ ළමයාගෙන් අහලා තියෙන ඉතින් කොහොමද ඒ ළමයා පාස් වෙන්නේ කියලා ඇහුවා. හරිය කලි කනගාටුයි පුතා ඉතිහාසෙන් පෙල්ලුණයි කියලා. අපි ආඩම්බර වෙන්නේ පොඩි එක අමාරු දාපු ධර්මයට තමයි. වර්තමානයේ මෙහෙම හිටපම් පුතේ ඒක තමයි අමාරු දෙය කියලා කිව්වොත් ඌ අම්මා දිහා බැලයි උඹට ගන්නන්නම් මං කියයි. වර්තමානයේ ජීවිතේ අපි පොදුවේ හරියම සතුටින් ජීවත් වෙන්නේ වර්තමානයේ බයි ඉන්නේ. අපිට 6 4 තේරෙනවයි කියලා අපි කරන්නේම ඌ වර්තමානයේ අතීතයට දානවා අනාගතයට දානවා. වෙන තැනකට දානවා වෙන කෙනෙක් ගැන කියනවා. ඒක ලොහුට උපාධියක් දෙනවා. ඌට පච්චාත්තුපාදි දීලා ඒක කුරුසෙත් තියලා එන ගැහුවට පස්සේ ඌ අම්මට අප්පට වෛර කරන්න තු වෙන මොනෝ කරන්නේ. ඇයි මගේ මේ ලස්සන සුන්දර වර්තමාන හිටපු ජීවිතේ ඌට ආයේ නැහැ. හැබැයි එකක් කියතයි. ඔගොල්ලෝ කොච්චර කැසපට ගාලා පොඩි අමාරු දැම්මත් බුදුහාමුදුරුවෝ බලවත් ධර්මයේ බලවත් සංඝයා බලවත් පස්සේ හරි කිව්වොත් පොඩියෙකුට හරියට කතා කරලා පොඩියොටනේ ওই නා කියන්නේ කිව්වත් හරි එදාට පුළුවන් අර වැරද්ද හදන්න. කොච්චර වැරදිලා තිබුණත් මේකයි කියන්න ඕනේ මේකයි කරන්න ඕනේ මේකයි බුදුහාමුදුරු කියන ධර්මය කියලා කාට හරි හිත වැටුනොත් ඒ මනුස්සයා එදා ඉඳලා එළඹ වාසය කරන එක වර්තමානට එළඹ වාසය කරන එක වළක්වන්න මොනම බලයක්වත් ලෝකේ නැහැ. තියෙනවා නම් තියෙන්නේ අවිද්‍යාව තමන්ගේම නොදන්නකම විතරයි. මේ බව දන්නේ නැහැ. මේ ශූන්‍යති විහරණය මෙච්චර වටින බව දන්නෙත් නැහැ. ඒක නොමිලි ලැබෙන බව දන්නෙත් නැහැ. ඒක වළක්වන්න ලෝකේ කවුරක්වත් ඇත්තේ නැහැ. අපි කොච්චර පුරුදු ඇති කරත් කොච්චර නරක වැඩ කරත් ශූන්‍යත විහරණය නිතරම දොර ඇරලා තියෙනවා. ඒ නිසා අපි කාට හරි දෙන්න තියෙන ලොකුම දෑවැද්ද තමයි එයාට මේ ශූන්‍යතා විහරණය පිළිබඳ, නික්කම සුඛය පිළිබඳ, පවිවේක සුඛය පිළිබඳව එහෙම නැත්නම් පස්සද්ධි සුඛය පිළිබඳව පොඩ්ඩක් කියලා දීලා මුඩුවේ තියෙන හරිය හොඳටම ඇති. ඔයින් එහාට මොනවත් ඕනේ. ඔය තියෙන එකේම ඉඳගෙන දවසකට පොඩි වෙලාවක් ශුන්‍යතාව විහරණය ගත කරන්න. මම දැන් මෙතන ඉන්න බව දැනගන්න, ඉරියව්ව දැනගන්න. මේකට කියන්නේ කායනුපස්සනාව කියලා. 18 ආකාරයක් බුදුහමෝ දේශනා කරලා තියෙනවා මේ කය ගැන දැනගන්න. එකක් තමයි හුස්ම. වර්තමානට එළඹුණාට පස්සේ මේ කයත් එක්ක ඇසුර පවත්තන දෙන එකක් විතරයි හුස්ම කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අපේ මූලික උපදේශ පන්තිට අපි නැවත හිතේ දුවොත් වාඩි වෙලා ශුන්‍යති විහරණේ ගත කරන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට විනාඩි 3-4ක් ඇතුළත ඒකට බය වෙන්නේ නැතුව තනිකන් දෝෂේ ඉන්නේ නැතුව මේක මේ පාළුවක් තනිකමක් කියන්නේ නැතුව ශුන්‍යතා විහරණයට ගියොත් තමයි තේරෙයි මේ කය හතරමහා භූතයන්ගෙන් හැදිලා තියෙන්නේ එකෙක් නටනවා මේ හතරමහා භූතයන්ගෙන් එකෙක් මුල් වෙලා කොයි වෙලාවරි තොවිල් නටනවා. ආනේ නටනේ කාලා ගත්තොත් මට දැන් තියෙන්නේ ඌෂ්ණේ තේජෝ ධාතුව. මට දැන් තියෙන්නේ කම්පන චංචල වායෝ ධාතුව. මට දැන් තියෙන වැగిරෙන ගති, පිටුකොන ගති, ආපෝ ධාතුව. එතෙන් බර ගති මේ ඝර්ෂණීය ගති, පඨවි ධාතුව කියලා. ශුන්්‍යත විහරණේ චුලසඤ්ඤ සූත්‍රයේ චරිතයේ පඨවි ධාතුව පෙන්නනවා. ආනපන සති සූත්‍රය වල දින වායෝ ධාතුව පෙන්නවා. මේ ඇඟට හිත දාගෙන ඉන්නකොට ඕන උඩ පැත්තේ මයිනමක් අදිනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. පොන්චිලා පැද්දෙනවා වගේ තේරෙන්න පටන් ගන්නවා. දැන් හිතනද මේ යෝගාවචරයට තමන්ගේ ඇඟේ අනිවාර්යම හිතලුවක් නෙවෙයි අනිවාර්යම ඇත්ත වශයෙන්ම භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් සිදුවෙන මේ ආශ්‍රවස්වාසේ වැටහිලා එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් යටිකයේ නෙවෙයි වැඩේ යන්නේ උඩුකයේ කියලා. ඒකල උඩුකයට හිත යෙදුවොත් මේ මනුස්සයා යටිකයක් දන් දුන්න වෙනවනේ. යටිකයේ ශූන්‍යත විහරණයකට වැටෙනවා. යටිකය පිළිබඳ තියෙන කාය දර්ද, චිත්ත දර්ද අසහන නැති වෙලා ඒ තරමටම උඩුකයට හිත නැඹුරු වෙනවා. උඩුකයට හිත নিমগ্ন වෙනවා. උඩුකය හිත බැස ගන්න. ඉස්සෙල්ල කයට හිත අරගෙන ලෝකෙම අයින් කරා. ඊගාට උඩුකයට හිත දාලා යටිකයත් අමතක කළා. ඉතින් මේකට සෑහෙන කය පරිත්‍යාග කිරීමේ අතහැර දැමීමේ හිස් කිරීමේ ගෙවන් කිරීමේ කලාවක් තියෙනවා. උඟ දෙනකොට යටිකය අමතක වෙච්ච ගමන් බය හිතෙනවා. ඇත්ත කරලා බලනවා බිත්තර මල් ඔක්කොම තියෙනවාද අපව යනකොට ගෙනියන්න පාර්ට්ස් එක නැති වුණොත් එහෙම අමාරු වෙන්නේ. ඒ නිසා යටිකය අමතක කරනව නෙවෙයි අමතක වුණත් නූල් බඳිනවා. සෙත් කවි කියනවා. අපි ඇහුවාම කියනවා අපි බුද්ධ ආගමයි කියලා. මේ වැරදිලයිද කියලාත් අහනවා. ඒ තරමටම අපිට මේ කය ඕනේ නිවනට වැඩිය අපිට මේ කය ඕනේ ශූන්‍යතාව වෙනට වැඩිය. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මම මේ කයට හිත යොදලා කයේ ආස්වාද ප්‍රසංස උඩුකයට හිත යොදුවා. උඩුකයට හිත යොදාගෙන ඉනකොට ඒකේ හොඳටම ප්‍රේම කරලා ඒකටම දයාව ඇති කරගෙන ඒයි নিমগ্ন වුණොත් එයා දන නොදන්න නොබ වෙලාවකින් තියෙන යටිකය මතකම නැහැ. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරන්ගේ ටැක්ටික්ස් මේ උඩුකයේ කොතනද හුස්ම වදින්නේ කියලා තැනක් අල්ලන්නේ. අපි හිතමු කවුරු හරි කිව්වයි කියලා නාසිකාග්‍රය කියලා. දැන් එයා නාසිකාග්‍රය අල්ලනකොට මුළු කයම අමතක කරන්න එපා. ඉස්සලාම ලෝකය අමතක කරා, ඊගාට යටිකය අමතක කරා, ඊට පස්සේ මුළු කයම අමතක කරලා හුස්ම වදින තැන විතරක් හිත තියාගෙන ඉන්නවයි කියලා කියනවා. නියපැතු උඩට ගත්ත වැලි වලිමුත් හැලිලා එක්ක වැලියටයක් ඇල්ලුවා. එයාට තේරෙන්නේ දැන් මුළු කයේම ජීවිතේම භවයේම පැවැත්ම සියල්ලම තේරෙන්නේ හුස්ම වදින නාසිකාග්‍රේ විතරයි. ඊට පස්සේ මෙයා ආස්වාස වෙලාවේදී ආස්වාස කරනවා කියලා දන්නේයා දන්නවයි කියන්නේ ප්‍රස්වාසය අමතක කළා. ඊට පස්සේ ප්‍රස්වාසය වෙලාවේදී ප්‍රස්වාසයේ සාදර වෙනවයි කියන්නේ එයා ලෑස්ති ආස්වාසය අමතක කරන්නේ. බලන්න කොච්චරක් ගෙවම් කරගෙන යනවාද කියලා ආස්වාසයකට ප්‍රස්වාසයකට හිත මෙහෙම ඒක කියන්නේ ආස්වාස වේලාවේදී ආස්වාස බව දන්නවා. එළඹ වාසය කරන විතර නෙවෙයි. ප්‍රස්වාසල ප්‍රස්වාසය දන්නවා. මේක ලස්සනට මහා කාව්‍යයක් වගේ ලොකු ස්වාමීන් කිව්වේ ආස්වාසලාදී ආස්වාසි බවක් දන්නවා ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නවා. මෙන්න මේකට ඥාණි කියලා කියනවා. ඒකට කියන්නේ පරිච්ඡේද ඥානය කියලා. විශ්සදව දන්නවා මම ඉන්නේ ආස්වාදේ ප්‍රසවාසයේ නෙවෙයි. ඉතින් කියන්න ඕනේ නැහැ මම ඉන්නේ සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි, අනම්මනක් නෙවෙයි ආස්වාසේ. මේට වැඩි දැනුමක් මනුස්ස මොළයට ඕනෙත් නැහැ. ඒත් එක්කම ප්‍රසවාසයට මාරු වෙනවා. එතකොට දන්නවා මම දැන් ඉන්නේ ප්‍රසවාසයේ ආස්වාසේ නෙවෙයි. මේ තරමට පිරිසිදුර කියන්න පුළුවන් නම් නිවන නහය යට තියෙනවා. නමුත් අපි කමට අංශුද්ධ කරනකොට මොනවද කියන්නේ? නරියයි බල්ලයි කතා තමයි කතා කරන්නේ. මොකද්ද අරමුණ මොකද්ද කියලා අහන්න පැය කාලක් විතර කතා කරුවට පස්සේ තමයි කියන්න වෙන්නේ හුස්ම ටිකක් අරගෙන කියන්න මොකද්ද කරන භාවනාව මොකද්ද කර්මස්ථානේ කියලා 15ක ප්‍රශ්න අහන්න ඕනේ මාත් මාතුකාට ඇද ගන්න. හැබැයි මෙතනින් ඉවර නෑ. ඊට පස්සේ අපි හිතන්න ආස්වාසය යනකොට ආස්වාසය දන්නවා ප්‍රස්වාසය යනකොට ප්‍රස්වාසය දන්නවනම් බුදුජානන්සේ කියනවා දීර්ඝ ආස්වාසය උඹට තේරෙයි මෙන්න මේ එකලසට එනකොට කෙටි වෙන්න පටන් ගන්නවා. ඒ මොකද බයක් නැහැ දැන්. තහලුකම් පහලුකම් දෝෂ නැහැ. පාළුව දේවනත් කරලා උඹ නාඩන් උලලේනෝ කියලා සින්දුවක් තියෙන දන්නවද මේ ගුණදාස කපුගේ? පාළුව දේවනත් කරලා උඹ නාඩන් උලලේනෝ. එතකොට හිත උලලේනෙක් වගේ අඬන්න පටන් ගන්නවා. හරි පාළුයි, හරි කම්මැලි, හරි කොටු වෙලා, හරි තනි වෙලා, හරි ඒකාකාරී කියලා දෝංකාර සද්දයක්, මුස්පේන්තු සද්දයක් හිතෙන් එන්න පටන් ගන්නවා. මෙයා කිව්වොත් ඒ සද්දෙට කතා කරලා පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ. කාටත් නපුරුදා තනිකන් ඇති වෙනවා. මම එකට පදයක් හැදුවා භාවනා හතර වෙනද කාටත් තනිකන් ඇති වෙනවා. නපුරු දන්නේ හතර වෙනද කාටත් තනිකන් ඇති වෙන නිසා දවස් 10 භාවනා කරද්දී හතර වෙනද කට්ටිය ගෙදර යනවා. ඇහුවාම කියන්නේ බඩේ එකක්ම හැදිලා කියලා. මොකද හතර වෙනද වෙනකොට ওই තනිකම ඉන්න පටන් ගන්නවා. ඌට කියන්න තියෙන්නේ කාටත් නපුරු දා තනිකන් ඇති වෙනවා. කාටත් හතර වෙනද නපුරුකම් ඇති වෙනවා. පුළුවන් නම් ශුන්‍යතාව විහරණය ඕනේ නම් කාගෙන ඵලයක්. ඒක නිසා ආස්වාද ප්‍රසාර සංසිඳනකොට තොවිල් නටන්න වෙනවා. බුද්ධමාකාර බයවිල්ලක් බය වෙනවා. මේ ධර්මයේ 100%ක්ම වැඩ කරන වෙලාව. ප්‍රතිපදා 100%ක් වැඩ කරන වෙලාව. කෙලස් කෙල කෝටි ගණන් කැපෙන වෙලාව. නමුත් යෝගාචරයේ සහයෝගය ඒකට ලැබෙන්නේ නැහැ. යෝගාචරයේ තියෙන හුස්ම නැති වුණොත් මේ ඔක්සිජන් තියනවාද කියලා ආයි. හුස්ම ගන්න බැරි ලෙඩ තොකක් ආවොත් මේ ඇදුම අමාරුවට බඩු තියනවාද කියලා ආයි මේ මොකද ඒ තරම්ම ගෙදර යනකොටත් අර ගෙනාව හුස්ම ගෙනියන්න තමයි ඕනලා තියෙන්නේ. නමුත් බුදුරජාණන්සේ පෙන්වන්නේ ඔය හුස්ම ගත්තේ මේ ලෝකයක් දුක් දරත අයින් කරන්නයි. ඊට පස්සේ උඹට මම දැනගන්න කියන්නම් ඔය හුස්මත් දැන් ගෙවෙනවා. හුස්මත් සංසිඳනවා. ගුරුසු හුස්ම සියුම් වෙනවා. සියුම් විස අතිසූක්ෂම වුණාට දැන් මොකේද දරතයන් තියෙන්නේ මොකේද පීඩා තියෙන්නේ මොකේද අසහනෙ හිටින්නේ අසහනෙ හිටින්න දැනක් නැහැ දැන් දුක් හිටින්න තැනක් නැහැ. මොකද එකින් එක එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන යන්නේ භාවනා හතරවෙනි පස්වෙනි දවසේ යනකොට එක විනාඩි 5න් ඕක ගන්න පුළුවන්. පළවෙනි දවසේ ආධුනිකයුත් නම් මාස ගාණක් දඟලන්න වෙයි. පළවෙනි දවසේ නම් ගොඩාක් වෙලා යයි ආනාපාන හිත සංසිඳෙන්නත් මොකද හිත සංසිඳෙන්න සංසිඳෙන්න බය හිතෙනවා. හිත සංසිඳෙන්න සංසිඳෙන්න තනිකන් දෝෂ එනවා. ඒතර උලලේ නඩනවා. කමඨාන් සුද්ධ කරනකොට උලලේ න හොඳට ඇහෙනවා. මේක හරිද ස්වාමීන් වහන්සේ ඉස්සරහට ස්වාමීන් වහන්සේ යන්නේ පස්සටද ස්වාමීන් වහන්සේ මේක සමතේද ස්වාමීන් වහන්සේ විපස්සනාද ස්වාමීන් වහන්සේ කියලා අර භාවනාවේ දියුණුවට දාන්න පුළුවන් තරම් අකුල් හෙලනවා. ඒක නිසා බුද්ධ දේශනාවේ නම් එදා සවැත් නුවර හෝ නිග්‍රහදාරාමේ කරපු එකයි අදේ වෙනසක් නැහැ. ඒ වහාගෙම ඔයගොල්ලෝ යත ගහලා කියන්න පුළුවන් හරියට භාවනා කරුවොත් එදා වගේම අද ප්‍රතිඵල තියෙනවා. නමුත් අපි ශූන්‍යතාව විරණේ දන්නේ නැති නිසා අපි හිතන කහාවට එළියක් ආවේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මට දිබ්බ චක්කු ඥාන පහළ වුණ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මට දිබ්බසෝත හම්බුන්නේ නැහැ කියලා මොනවදෝ ඉල්ලනවා. බුදුරජාණන්සේ හිස් කරන්නයි කතා කරන්නේ. ගෙවම් කරන්නයි කතා කරන්නේ. ඡය කරන්නයි කතා කරන්නේ. වැය කරන්නයි කතා කරන්නේ. නිරෝධ කරන්නයි කතා කරන්නේ. අපි එන්නේ මොනවා හරි යමක් කමක් හොයන්න ගෙදර යන්නයි. කොච්චර අමනද කියලා බලන කොච්චර මරිද කියලා බලන කොච්චර මෝඩද කියලා බලන කොච්චර අපේ මනස නිවනට විරුද්ධව වැඩ කරන්න කියලා බැලුවොත් මේ බුදු කෙනෙක් පහළ වෙලා මේ හරි දේ හරි විදියට පෙන්වුවේ නැත්තම් කවදා හරි අපේ අපේ නිදහස් චින්තනයේ මේක හිතේ කියලා හිතනවා. තනියම කල්පනා කරලා කවද බුදුහාමුදුරුවෝ සහාති කරලා කියනවා පරතෝ ഘോഷෙන්තරෝ කවදාකවත් මේක වෙන්නේ නැහැ කියලා. කවුරු හරි දන්න කෙනෙක් කියන්න ඕනේ කියනවා විතරක් නෙවෙයි. ඒක ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕනේ. පිළිගන්න ප්‍රතිපදාවටත් ගිහිල්ලා ඒක හරි ගියාට පස්සේ මේක සාක්ෂාත් කරණය කරන්න ඕන අනේ බුදු කෙනෙක් කවුරු 2600කට ඉස්සෙල්ලා කියාපු දෙයක් මේ සිද්ධ වෙන්නේ මම මෙතෙක් කල ජීවිතේ කොච්චරක් මේකට පයින් ගහලා තියෙනවද මම කොච්චරක් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවද මට ඕනේ ධ්‍යාන ඕනේ විපස්සනා ඥාන ඕනේ සෝවාන් වෙන්න ඕනේ සකදාගාමි මොන කුණු හරපයක්වත් තේරෙන දේවල් නෙවෙයි මේ කතා කරන්නේ නෝකෝ මේ පොත් වලින් ඔළුවේ දාගත්ත දේවල් අල්ලන්න හදනවා. මේ ශූන්‍යතාවයට යනකොට ඒකට අකුල් හෙලලා අර නම් මේ නම් දාන්න හදන. ඒ නම් වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. අපි මේ නමක එල්ලුණාට ඔය කතා කරන දේ දන්නේ නැති දෙයක් ගැන කතා කරනවා. නමුත් මේ හිස් කිරීම පොඩ්ඩක් හිතන්න. මුළු ලෝකෙම දුක් කර දරමින් කරන කය බදා ගන්න. ඊට පස්සේ උඩුකය බදා ගන්නවා. ඒ හටිකය අමතක කරන්න ඕන නිසා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස හැපෙන තැන අල්ලන්න පුළුවන් නම් අල්ලනවා මුළු කයම අමතක කරන්න. ඊට පස්සේ ආස්වාසය අල්ලනවා ප්‍රසවාසය අමතක කරන්න. ප්‍රසවාසය අල්ලනවා ආස්වාසය අමතක කරන්න. ඊට ආස්වාස සංසිඳන පස්සේ ආස්වාසේ මුල අල්ලනවා මැදයි යගයි මතක් කරන්නේ. මැද අල්ලනවා මුලයි යගයි මතක් කරන්නේ. අග අල්ලනවා මුලයි මැදයි මතක් කරන්නේ. එකින් එක එකින් එක අයින් කරන අයින් කරන අයින් කරන යනකොට මේ ඉන්න ඕනම කෙනෙකුට ඒ සඳහා තියෙන දැනුම 100%ක්ම සමානයි. ඒක මේ ගෑනු වුණා, පිටිමු වුණා, පැවිදි වුණා, උපැවිදි වුණා, මේ භාෂාව ඉගෙනගෙන තිබුණා, ව්‍යාකරණ ඉගෙනගෙන තිබුණා, පින් කරලා තිබුණා, දන් දීලා තිබුණා, දසපාරමිතා පිළිලා තිබුණා, ත්‍රි හේතුක ප්‍රතිත්‍ය හම්බුණයි කියලා ඔය මොන දේකවත් රැඳෙන්නේ නැහැ. මේක ලස්සන පුංචි කතාවක් තිබුණා. මම හිතන් තුන්වෙනි පන්ති පොතක විතර වගේ ඉස්සර කාලේ. බල්ලෙක් හිටියලු ඇඟ පුරාවට මැක්කෝ. බුද්ධියන්න දෙන්නෙත් නැහැ, හිටගෙන ඉඳ හැම තැනම මැක්කෝ. ඉතින් මූට තිබිලත් නැහැ බේගොන් ස්ප්‍රේ එක හෙව්වලු ඒක හම්බෙලත් නැහැ. ඉතින් ඒ නිසා මූ හිතරලා තියෙන්නේ එක දවසක් ගිහිල්ලා මේ අඟලක් විතර වතුර තියෙන වතුරේ බැහැගෙන හිටියලු ටික වෙලා. ඉන්නකොට තේරුණාලු මැක්කෝ ටික වතුරේ තියෙන එකකින් උඩට එනවා. බල්ලට කියන්නේ මොලයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඌ අඟල් දෙකක් යටට ගියාලු. යන්න යන්න යන්න මැක්කෝ ටික උඩට උඩට එනවලු. ආවට පස්සේ බඩ මට්ටමට යනකොට ගඟේ තව ටිකක් යන්න යන ඌ මැක්කෝ එනේන විදිහට ගිහිල්ලා ඌ නහය උඩට කරන ගඟේ යන කෝටු කැල්ලක් කපාගෙන යට ගිහිල්ලා කෝටු කැල්ල උඩ තිබ්බට පස්සේ ඔක්කොම මැක්කෝ ටික කෝටු කැල්ලට ආවට පස්සේ ඒක අතහැරලා දැම්මා. එච්චර. දෙමීඩ වෙන බහැල බහැල බහැල ඔක්කොම මැක්කෝ ටික උඩට ආවද අතහැරලා දානවා. අපි මේ ආනාපානෙ අල්ලනවා කියලා කියන්නේ ආනාපානෙ gedita ගෙනලා කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ආස්වාසිය අල්ලන්නත් නෙවෙයි ප්‍රසවාසිය අල්ලන්නත් නෙවෙයි එක එකක් මාරු කරන්නේ එකකවත් රැඳීමක් නැහැ හැම තැනම විපරිණාමයටපත් වෙනවා ඒ නිසා යහට පැනට මාරු කර කර මාරු කර කර ඉන්නකොට අල්ලලා තියෙන බොහොම සුළු දෙයක් ඊට පස්සේ ඒක අතාරිනවා කියන එක ලේසි අර මෙතෙක් අතහැරලා තියෙන කෙලස් කන්දක දිහා දකින්න මේ ඉන්නේ මේ සංසන්දනය ඒකට කියන්නේ සාපේක්ෂතාවය කියලා. ඕක තමයි ඔය ගිය සතවස්සේ හිටපු ලොකුම විද්‍යාඥයා මේ මතු කරලා දීලා Nobel Prize නෙවෙයි දෙන්න තෑගි නෑ මිනිහට. මේ සාපේක්ෂතාවාදී ඉදිරිපත් කරයි කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ඔය එකම Nobel Prize එකක්වත් නෑ. බෙල් තියෙන prize එකක් හම්බුනේත් නෑ බුදුහාම Nobel Prize හම්බුනේත් නෑ. නමුත් බෞද්ධයාට වෙලා තියෙන එකයි කල්පන කනගාටු වෙලා තියෙන්නේ බෞද්ධයා මොකද්ද මේ ආගම හරහා කරන්න හදන්නේ එහෙම නැත්නම් ශූන්‍යතා දර්ශනය හරහා මොකද්ද කරන්න කියලා බැලුවොත් අපේ ඉතිහාසයේ කොතනක හරි මාර්ගඵලලාභින්කින් හිස් බවක් අධිකම හිස් බවක් වුණා නම් ඒ මොකක් මේ ධර්මයේ අතහැරලා ආගම අල්ලන්න කියන. ආගම අල්ලන්න ගිය ගමන් එකතු කිරීම පමණමයි කෙරෙන්නේ. එකතු කිරීම පමණමයි කරන්නේ. නමුත් ਸਰවචන කියන්නේ හිස් කිරීමක් ගැන කතා කරන්නේ. අතහැරීමක් ගැන කතා කරන්නේ. ක්ෂය වීමක් වැයවීමක් මේක දීපං මෙන්න මේක විතරක් අල්ලගෙන. ඊට පස්සේ ඒකත් දීපං මේක අල්ලපං. ඒ කටුකුරුදේ ස්වාමීන් වහන්සේ කියනවා ඉනිමගක නගින්න ඕන මිනිහා උඩ ඇඳ ඇල්ලුවේ නැත්නම් යටකය උස්සන්න යටපය උස්සන්න බෑනේ. ඒ නිසා යටපය උස්සනවා කියන එක දානයක් නම් උඩ ඇඳ ඇල්ලීම තණ්හාවක්. ඊට පස්සේ ඊගාව කකුල ගන්න ඊගාවෙන් අල්ලන්න එපා. ඒ නිසා හැම වෙලාවෙම තමන් අල්ලන්නේ මොකද්ද කියලා දකින්නට කමටහන කියලා කියනවා. අතහැරෙන්නේ මොකද්ද කියන එකට කියනවා අසහනේ දුරු වීම කියලා. මේ දෙක හරියට කියා ගන්න බැරි නම් කමටහන සුද්ධ කරනකොට නැත්නම් භාවනා කරනකොට තමයි තේරෙන්නේ නැත්නම් ඇයි මේ ආස්වාසයට මෙච්චර දැඩිසිය අපි ප්‍රේම කරන්නේ මොකද ආස්වාසයට ප්‍රේම කරනකොට ලෝකේ ඉන්න හරකුන් ඌරම්බල්ලම් පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ ග්‍රාම සංඥාවක් නැහැ නැත්තරම් මිනිමුතුක් පිළිබඳ කතාවකුත් නැහැ. කාය පිළිබඳ කතාවකුත් නැහැ. හැබැයි ආනාපානේ ආස්වාද ප්‍රසවාස ඒකේ තියෙන ධාතු මනසිකාරේ පරමාර්ථ පැත්තට කල්පනා කරනවා. ඒකලත් බලනවා මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන උණුසුම සීසිත කම්පන චංචල ගති ඒවායේ ස්වභාවයක් මිසක් භාවයක් මිසක් ගතියක් මිසක් මගේ දෙයක් නෙවෙයි. වායෝ ධාතුවේ ස්වභාවය. වායෝ ධාතුවේ ගති. වායෝ ධාතුවේ භාව. ඉතින් එහෙන් බලහිනුට අතපල නටන්න ගන්නවා. මේ පැත්ත රත් වෙන්න පටන් ගන්නවා. ඒතර අපි අත රත් වෙනවා කියන වෙනුවට රත් වෙන ගතිය විතරක් දකිනවනම් භාව ලක්ෂණය. සීතලක් දැනෙනකොට කන බඩ කට කියනක නැතුව මට සීතල ගතියක් දැනෙනවා මට සීතල බවක් දැනෙනවා මට සීතල ස්වභාවයක් දැනෙනවා කියනවනම් එයාට දැනගන්න පුළුවන් මේ සීතල බව ඉන්නේ ගෑනුවකද පිරිමියකද කියලා සීතල බව දන්නේ නැහැ සීතල බවට වැළකුත් නැහැ ඇතුළත ඉන්න පිටත ඉන්න සජීවී තැනක තියෙන අජීවී තැනක තියලා සීතල බව දන්නේ නමුත් මම කියන මගේ අතේ සීතලකම කියලා ඒකට අයිතිවාසිකම් කිව්වොත් අසහනේ එනවා. සීතල සීතල බව වශයෙන් දන්නවනම් ධාතු මනසිකාර වශයෙන් එයා සම්මතේ ඉක්මවලා පුළුවන් තරම් පරමාර්ථ පැත්තට යනවා. ඒ නිසා ආස්වාසේ ප්‍රස්වාසේ ඊටාම සියුම් කොටස් ඊටාම සියුම් ඒවට කියලා ධර්ම ඕජාව කියලා රස හොයන්න හොයන්න හොයන්න හරකුම්බල්ලන් එළුවන් පිළිබඳව මානසික අසහන දුර වෙනවා. වෙනද තාම ගැඹුරින් ගවේෂණය කරන්න කරන්න කරන්න කරන්න ග්‍රාම සංඥාව මනුෂ්‍ය සංඥාව දුර වෙනවා. ගවේෂණය කරන්න කරන්න කරන්න රත්තරන් මුලිමුතු මුතු මැණික් පිළිබඳ අදහස් දුර වෙනවා. අරඤ්‍ය සංඥාව දුර වෙනවා. කාය පිළිබඳ සංඥාව අතරලා හතරමා ධාතුන් ඒවා පටිච්චසමුපාදයක් අනුව සිදුවෙන දෙයක්. ඒව වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. ඒව වැඩ කරන්නේ ඍතු න්‍යායට අනුව ඔබ ප්‍රාර්ථනා කරයි කියලා රත් වෙන්නෙත් නැහැ. ප්‍රාර්ථනා කරගෙන රත්ත්‍රි උපදේ සීතල වෙන්නෙත් නැහැ. ඒ හේතු වෙනකොට ඒක යනවා. ඕකෙන් මොකටද චිත්ත පීඩා ගන්න. විශේෂයෙන් මේ උණුසුම් සිසිල් ගතිය උඹේ ඇඟේ ඉන්න බව උණුසුම සිසිලස දන්නේ නැහැ. ඒ ධාතුන් දන්නේ මේ ගෑනුවකද පිරිමියකද නිවන් දබුවෙක් කෙනද ඉන්නේ කියලා ධාතු වල තියෙන ස්වභාව ගතිය. ඒක අල්ලන්න මේ ගැහෙනව වෙනුවට ධාතු ස්වභාව දකිනවා නම් අපි ශූන්‍යතාවේ පාවිච්චි කරන සාපේක්ෂව ගුරුසු ගුරුසු දෙක ගවන් කරමින් ගවන් කරමින් හිමීට යනවා අර කියන සියුම් තත්ත්වවලට ගියාට පස්සේ අන්තිමට Taman තේරෙන්නේ Taman සම්පූර්ණ විශ්වත් එක්ක සම්බන්ධීකරණය වෙනවා හැම තැනම ලෝකේ තියෙන තාක්කල් තියෙන්නේ කම්පන චංචල ලෝකේ තියෙන තාක් තියෙන උණුසුම් සිසිල් ගති ලෝකේ තියෙන තාක්කල් තියෙන වැగిරෙන පිටු කරන ගති බර හැල්ලු ගති මේ කොටහක් අරගෙන මගේ කියාගත්තාම ඒ කොටහෙන් විතරයි දුක එන්නේ ලෝකයක් පටවි ආපෝ තේජෝ වායුවෙන් අපිට කවදාකවත් දුකක් නැහැ. මමයේ කියාගත්තා නම් යම් පොඩි කොටසක් ඒක තමයි දුක කියන්නේ තණ්හාය ජායති සෝකෝ. පෙමතෝ ජායති සෝකෝ යම් රූප කොටාසයක්. මම කියලා අල්ලවුවනම් ඒක ඒ සංඥාවෙන් පමණයි දුකේ ඉන්නේ. ඒක අඩු කරනකොට ගෙවම් කරනකොට හිස් කරන්න කරන්න පීඩා ප්‍රමාණය, දරත ප්‍රමාණය, එහෙම නැත්නම් අසහන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා කවුරුවක්වත් නැහැ ඒක වළක්වන්න. එකයි තියෙන්නේ Tamange අවිද්‍යාව. ඒ නිසා මේ රූපෙට බැඳිලා ඒ රූපෙට ඇලිලා අපි මේ කරන වැඩෙන් කරන්නේ මොකද්ද? දැඩි ආතතියක්, දැඩි අසහනයකට ඇලීමක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි මේ ඇලෙන්නේ දෙයියෝ කියපු නිසා නෙවෙයි මමමයි වැඩියෙන් දෙයකට ඇලුනොත් වැඩියෙන් පීඩාවක්. ඒ වෙනුවට අඩුවෙන් දෙයකට ඇලෙන එක තමයි මේ ශුන්්‍යතා විහරණයේදී සරුවචනසේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒක වෙනකොට මේ කෙලෙස් අඩු වෙන ගතිය ප්‍රතිපදා විදිහට යන ගතිය මේ මනසට තේරෙන්නේ නැත්නම් ඒ අනුව නෙවෙයි නම් බලන්නේ කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. අර තේරෙන්න ඕනේ එන්න එන්න එන්න මගේ හිතට බලපාන අනවශ්‍ය දුක් කරදර දුක් පීඩා ගැනීම මේ චිත්තක්ෂණේ දුරුවන් කිරීම මම මගේ ප්‍රතිපදාව විදිහට මම සලකනවා. දුරුවන් වෙච්ච ප්‍රමාණය මට තේරෙනවා. ඉස්සර තිබුණා නම් විශාල දේවල් වලට මම තැවෙන ගති නැහැ. තැවීම තියෙනවා. හැබැයි දන්නවා. මෙන්න මේකට තැවෙනවයි කියලා දන්නවා. ඒකත් එන්න එන්න අඩු වෙනවා. ඒ නිසා සරෝජන සඳහන් කරන හැම භාවනා සම්දිස්ථානකදීම තමන් ප්‍රතිපදාවේ ඉන්න බවත් කෙලෙස් අඩු වෙන බවත් දන්නවනම් සැක කරන්න එපයි කියලා. ඒ දෙක විතරමයි ඒක වෙන කෙනෙකුට උඹට කියලා දෙන්නත් බෑ. වෙන කෙනෙකුට න්‍යාය කියලා දෙන්න පුළුවන්. උඹ ඉන්න ප්‍රතිපදාවේද වෙන විදිහකට කියන්න ප්‍රතිපදාවෙන් තොරව කවදාකවත් හිතලා මේක වෙන්නේ නැහැ. මොකද අපේ මනස දුවන්නේම තණ්හාවට. අපේ මනස දුවන්නේම රූපෙට. බුදුජානන්සේ රූපේම පාවිච්චි කරනවා රූපේ උලුප්පලා දාන්න. රූපේ වාංගු කරලා විසිකලා දාන්න. අලවංගුවට තියෙන අඩේ ගල විශාල ගලක් වාංගු කරන්න අපි අඩේට ගන්නවා. ඒක හෙල්ලෙන්නේ නැති එකක් වෙන්නේ. ඒකටම අංකිරුවට පස්සේ ඒ ගලට වැඳ වැඳ ඉන්න ඕනේ නැහැ. වැඩේ වුණාට පස්සේ ඒ ගලත් අයින් කරන්න පුළුවන්. ඒක නිසා මේ කය පාවිච්චි කරන්න කියලා කියන්නේ ඒකට වීම සඳහා පහුරක් විදියට. වැඩේ ඉවරුනාට පස්සේ ඕක කර තියාගෙන ඉන්න ඕන කමක් නැහැ. හැබැයි මේ කයට කටයුතු සිද්ධ වෙනකන් සලකන්න. මොකද මේකට නිරෝගීව තියෙන්න ඕනේ. මේක අපිට සහයෝගය පිණිස තියෙන්න ඕනේ එහෙම නැත්නම් මේක කරන්න බෑ. ඒ නිසා කායගත සතියේදී අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං පරිමුඛං සතියං උපට්ඨ වෙත්වා සෝ සතෝ අස්ස සති සෝ පසතෝ පස්සති කියනකොට ඇත්තටම නිවන් දැකලා මේ ශුන්්‍යතා දර්ශනය අනුව දහලකන්න පුළුවන් නම් නිවනම තමයි. අපි එයින් එහාට තියෙන මේ අර කන් ඇන්දෙන් අයින් කරන කැලේට තමයි ඔය සමීකරණ හදන්නේ සෝවන් වුණාද කියලා අහන්නේ අනම්මන. නමුත් මේ තාක්කල් ගෙවම් කර ප්‍රමාණයට සන්තෝෂ වෙන්න පුළුවන් නම් අවුරුදු 2600ක් පරණ මේ ශාසනයේ මම හිතනවා අපිට ඕනකටත් වැඩිය ඇති කියලා. ඒ මොකද එතෙන්ද අනේක අපිට ඕන වෙලාවක් කරගන්න පුළුවන්. කොතනක හරි කමන්නේ ඉන්න තැනක ඉන්න ඉරියවට හිත යොදලා මම දැන් මෙතන ඉන්නවා මට මේ ආස්වාසිය පේනවා. එතකොට මට ප්‍රසවාසයක් නැහැ. ප්‍රසවාසය පේනකොට ආස්වාසයක් නැහැ කියලා ඒකට හිත අඩු කරන්න පුළුවන් නම් ඒ ආස්වාස ප්‍රසවාසයෙන් කවදාකවත් මේ මිනිස්යාට චිත්ත පීඩාවක් එන්නේ නැහැ. විශාල චිත්ත පීඩා රාශියක් අයින් කරන්න පුළුවන් නිසා සරුවත් chance සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusala dharmaye antardha peti rupa sameti. මහණ මේ ආනාපාන සති සමාධිය ඊ타ත්ම ශාන්තයි. ඊ타ත්ම ප්‍රණීතයි. අසේචන කෝච පිටින් මොකක්වත් ඕන නැහැ. උප්පත්ති උඹට හම්බෙලා තියෙන ආනාපාන. ඔක වෙන ඔක සතිය පිටව ගත්තොත් සුකෝච විහාරෝච ඉන්න ඉරියව්වේ සුඛ විහරණය ලැබෙනවා. ඉඳගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඇවිදිමින් හිටියත් දණු කඩේ ගැහුවා වගේ කටු බෙරේ පෙරෙව්වා වගේ නෙමෙයි කුරුසෙත් යන ගැහුවා නෙමෙයි ඉන්න ඉරියව්වේ පූසෙද්දියා බලන්න සුඛ විහරණය කියන එක තේරෙයි මාළු ටැංකිය කියන මාළුවෙද්දියා බලන්න සුඛ වින්නේ කියන එක තේරෙයි මිනිස්සයාට ඒකවත් තේරෙන්නේ මෙච්චර සුඛෝභෝගී වස්තු හොයනවා යාන වාහන හදනවා කොච්චර කෙරුවක්වත් ඒ අකු පිටලැල්ලක් උඩ බුදියාගත් එකා වගේ තමයි අද ඉන්න මානවයා ඊට වැඩිය පූසා භාවනා කරලා නෙමෙයි සුඛ විහරණය දන්නේ මෙන්න මේ සුඛ විහරණය දන්නවනම් ඒක ආනාපාණයෙන් විතර ගන්න වෙන මොකක්වත් නැහැ. upppann uppanne papake akusala dhamme antara dahapeeti upa samedi හිතට එන එන මේ පාපක අකුසල ධර්ම අන්තරස් දහන කරනවා. සමනය කරලා දානවා මේ ආනාපානයේ ඇදහිව මත. ඒක නිසා එක හුස්මක් ආස්වාසයක් ආස්වාසය බව දන්නවනම් ප්‍රස්වාසයක් ප්‍රස්වාසය බව දන්නවනම් අපි මේ මුළු භාවනා වැඩ පිළිවෙලෙම ප්‍රතිඵලය එතරම් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ වගේ භාවනා නොකරත් අපි කෝටි ගාණක් හුස්ම ගන්නවා එකක්වත් දැනගන්න නෙවෙයි ගන්න. අල්ලපු ගෙදර ගැන හිත හිතා ගන්න. වෙන රටක් ගැන හිත හිතා ගන්න. වෙන දෙයක් ගැන හිත හිතා ගන්න. ඉතින් ඌට වෙන හුණියම් කරන්න ඕනේ නැහැ කවුරුවක්වත්. ඒ හුණියමම ඇති. මොකද ඒක හුස්මකටවත් ප්‍රේම කරලා නැහැ. ඒ නිසා බලන්න පරියන්කයක් ඉන්නකොට මට වෙනදට වැඩිය හුස්ම කීයක් අස්පනා අපිට තියාගෙන ගන්න පුළුවන්ද නැත්නම් දැක දැක දන දන ගන්න පුළුවන්ද ඒක වැඩෙනවා නම් කවදාකවත් හිතන්න එපා හම්බයක් කියලා ඒකේ කාන්තිම ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දෙක ඒකත් එක්ක ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ හා සමාන සාපේක්ෂ දරත කෙලස් පීඩා දුරු වෙනවා. ඉතින් මේකට දෙවන්නේක් සාක්ෂි කරගන්නම් පුළුවන්. නමුත් දෙවන්නේකට ওই දේ කරලා දෙන්නත් බෑ. දෙවන්නේකට ওই හිත බලලා කියන්නත් බෑ. ඒ නිසා ශූන්‍යතාවයේ පැත්තෙන් හිස් කිරීම පැත්තෙන් ගෙවන් කිරීම පැත්තෙන් වැය වෙන පැත්තෙන් පරිත්‍යාගයේ පැත්තෙන් භාවනාදීහා බලන්න ඉගෙන ගත්තොත් ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා ඒක වෙනකොටම ඒ පුද්ගලයාට ඉංගියක් තියලා තමයි පරිත්‍යාගය සිද්ධ වෙන්නේ. එයා තමයි ඉස්සෙල්ලම දැනගන්නේ. අරුවචනන් හිටියනම් ආසයන් සංඥානේ දැනගන්න එයාට තේරෙන පටන් ගන්නවා මගේ කාය දරත හිතේ තිබුණ දුක් පීඩා අයින් කිරීම. ඒ නිසා මොනම වෙලාවක හරි මොනම හේතුවක් නිසා හෝ සිද්ධියකින් දුක් පීඩා ගන්නෝ නම් අමනයි අසත්පුරුසයි අකල්‍යාණ ධර්මයි අහත අසත් ධර්මයි. මොනම චිත්ත පීඩාවක් ගත්තත් එහෙම නැත්නම් මේ හිත් කරදර ගන්නවා කියලා තියෙන කැක්කමක් තියෙනවට මේ කැක්කමක් තියෙනවා බෙදාන කණ එකයි තියෙන්නේ. ඒකේ කවුරක්වත් එන්නේ නැහැ චරිචුරු ගන්නට. ඒ මනුස්සයා හිතන්නේ මට කැක්කමක් වෙන අඬනකොට අල්ලපු ගෙදර එක්කනත් අඬන්න ඕනේ කියලා සහෝදරකමට. ඒගොල්ලන් තියෙන පිස්සුව බෝ වෙන જાති පිස්සුව. කැක්කුම තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ මනුස්සයාට කවදාකවත් ඒ දුක් කරදර නොගෙන සිටීම, විස්රාම වීම, විවේක වීම, උද්දකලා වීම කියන එක පාළුවක්, කම්මැලිකමක් පාළුව දෙවනත් කරලා උඹ නාඩන් උලලේනෝ කියලා තමයි මට බණ ඉවර කරන්න වෙන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට උලලේනගේ අඬ නගන්න දෙන්න එපා. අපි මේ භාවනා කරන්නේ ගෙවම් කරන්න කියන එක දැනගෙන කොච්චරක් ගෙවම් වුණාද කියන එක පෙළ සැපෙලා විස්තර කරන්න පුළුවන් නම් ඒක නට කමඨාන් සුද්ධ කරන්න ඕනකමක් වෙන්නේ නැහැ. ඒකම නිවන කියන එක ඔච්චර දුර තියෙන එකක් නෙවෙයි 100%ක්ම නිවන නැති වුණාට 95ක් දක්වා විතර වගේ කිසි බාධාවකින්තර ඕන තැනක් ගන්න පුළුවන් කියලා අනිත් එක එකක් කියත යෝග බෞද්ධයාටම සීන්න වෙලත් නැහැ. මේ මේ කලාව දන්නවනම් මේකයි මේ බුදුහාමුදුර කිව්වේ කියලා ඔය වගේ බැජ් එකක් ගහන ඉඳගෙන ඉන්න ඕනෙම නැහැ. බැජ් ඇහුවයි කියලා නොලබෙන්නත් ඉඩ තියෙනවා. මොකද කාගවත් අධිකාරිය නෑ මේක. නිසා කිසිම කෙනෙකුට කියලා දෙන්න පැකිලෙන්නවත් එපා. ඒ මනුස්සයා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මොකක්වත් ඔන්නේ ලෑස්තිනේ කියලා දෙන්න තීරුම් එක්කනට වැටෙනවා. අපිටත් වැටහිලා තියෙන කවදාකවත් හිතපු වෙලාවට නෙවෙයි. ඒකයි මේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය. ඒ නිසා මම මේ උත්සාහ කරේ ඊට අනිදට යන ධර්ම දේශනාව සඳහා පසුවිම සකස් කරන්නයි. ඒ නිසා මේ ටික දන්නේ නැති කෙනෙක් මෙතන නෑ ඔක්කොම දන්නවා පෙළගැස්මක් පමණයි කරේ. ඒ නිසා අපි මේ ප්‍රයත්නයේ වෙනුවෙන් ශූන්‍යතා විහරණය වෙනුවෙන් අපි මේ කැප කරපු ටික තමයි අපේ අර්ථ සිද්ධිය පිණිස අර්ථ කුසල පිණිස පිළිටන්නේ කෝකද අපට උදව් වුනේ කෝකද උදව් වුනේ නැත්තේ කියන එක තමයි සීලබ්බත පරාමාස කියන්නේ යමක් උදව් වුණා නම් ඒ වෘතය ඒ සීලේ උදව් වෙලා තියෙනවා ඒ වුණත් මේ කරේ ධානාව නම් මිටියා කර අහන මිටියා කරේ තියාගත්ත මනුස්සයා විදිහට ඒව සීලබ්බත පරාමාස වෙලා තියෙන එක කරදර වෙලා තියෙන නිසා කරුණා කරලා ප්‍රයෝජනෙ සලකලා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පාවිච්චි කරන්ඩ එnde එnde එnde එnde තමන්ට තිබුණට වඩා ශුන්්‍යත විහරණයේ අර්ථකතනයක් අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවා ඒක තමයි ධර්මදේශනා අපේක්ෂාව සිළු දෙනාට මේ ශුන්්‍යත විහරණය අස්පනා අපිට දැක ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පළවෙනි ධර්මදේශනා නිමාව සටහන් කරනවා සිළු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා